නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්කවේ සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති සෝපි පටවින් පටවිතෝ අபிජානාති පටවින් පටවිතෝ අභිඥාය පටවියා පටවින් මාමඤ්ඤි පටවියා මාමඤ්ඤි පටවිතෝ මාමඤ්ඤි පටවින් නීති මාමඤ්ඤි පටවින් මාබිනන්දති තං කිස්ස හේතු පරිඤ්ඤයං තස්සාති වදාමි තීති කෞරණී යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ නීවාස්කප විපාදක මාතෘ සම්බන්ධ කරගෙන අපි දලදලද පරිදි බ්‍රහස්පති දවසේ චාරිත්‍රානුකූල පවත්වාගෙන ලබන ධර්ම දේශනාවටයි මේ ආරම්භය ලබා ගත්තේ ඉතින් ඒ සඳහා මේ ඉදිරි කර ඉදිරිපත් කරගත්ත පාළි පාඨය උද්ෘතය දකින්න ලැබෙන්නේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ සබ්බාසව සූත්‍රය කියන සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රය. ඉතින් මේක සරුවචන් වහන්සේගේ ලෝක විවරණය පිළිබඳව සෑහෙන දුරට යඹුරකට යන නිසා බොහෝ විට විශේෂෝචර වෙන්නේ භාවනා කරන අයට තමයි. මේ භාවනා කරන ඇත්තන් තුලිමුත් ඒ සමත භාවනාටත් වඩා විපස්සනාට ලොකු නැඹුරුවක් මේ කොටහේ තියෙනවා. මේ මොකද මේ සීලෙන් සමාධියෙන් තෙදගන් වෙච්ච ඇත්ත ඇති හැටියෙන් දකින පෙරදක්මක් සහිත මනසකට සරුවචන් වහන්සේ මේ විකල්පයක් එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් යහ දෘෂ්ටියක් මුළු දෘෂ්ටියක් ඉදිරිපත් කරනවා මෙතෙක් ලෝකෙ දිහා බලව බලන වෙනුවට මෙහෙම බැලුවොත් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක කලින් කිව්වා වගේ ඉතින් සීලෙන් සමාධියෙන් තදගන්නට ඕනේ. ඒ වගේම සූතමේ ඥාණයෙන් සහ චින්තාමේ ඥාණයෙන් ඔප්නං වෙන්නත් ඕනේ. ඒ චින්තාමේ ඥාන නැත්නම් අන්වේ ඥාන වලින් තදගන් වෙච්ච හිතට තමයි මිතුආකල් Taman ඒ කරන කරන සෑම දෙයකින්ම සැප බලාපොරොත්තු වුණත් දුකටපත් වුණාට සෑම දෙයක්ම ඉස්තර කරන්න හැදුවට සියල්ලම අනිශ්චිතත්වයටපත් වුණාට පත්ුනේ මොකද එහෙම නොවි ඒ අනිශ්චිත දේ අනිශ්චිත වශයෙන්ම පිළිගන්නට යහ දෘෂ්ටියක් යහ දැක්මක් පුළුල් දැක්මක් නැත්නම් මේ දුක ලෝක ස්වභාවයක් වශයෙන් මගේ හෝ මට වෙච්ච දෙයක් හෝ මා විශ්ින් අනුන්ට කරන ලද්දයක් නෙවෙයි ඒක ලෝක ස්වභාවයක් වශයෙන් බාර ගන්නට මේ විකල්පේ බොහොම වැදගත්. ඒ නිසා මේ විකල්පය මේ ਸਰවචනාචේ ඉදිරිපත් කරන ලද කරන මේ දර්ශනය හරීම විප්ලවවත්. හරීම පවතිනා වූ ලෝක සම්මතයට මහා කුළු ගෙඩි පහරක් වෙන පහරක් වාගේ. නමුත් ਸਰවචනසේ ඉදිරිපත් කරන්නේ ඊ타ත්ම මහත්ම ස්වරූපයකින්. සත්පුරුෂ ස්වරූපයක ඉඳලා ඒ නිසා මෙවැනි ඒ විප්ලවකාරී වැඩකට හිත යොදන්න නම් සංසාර බය සංසාරේ හති කොන ගෑවිලා තියෙන බය හොඳට එළඹෙච්ච තියක් තියෙනවා. ඒකට අපි කියන්නේ සංවේගය කියලායි. සංවේග પ્રાપ્ત පිටසක් වෙන්න. ඒ වුණාට හිත කලකොල වෙලා බෑ. සංවේගයෙන් වේගය ගත්තට හිත සීලයක සහ සමාධියක පිහිටලා පෙර දක්මක් මේ ඉස්සරහා බැල්මක් සහිත වෙන්න ඒත් මම නැවතත් ප්‍රකාශ කරන්නේ ඒක සරුවච්ච මතයක්. අර විදියට කොච්චර සංවේග ප්‍රාප්ත වුණත් කොච්චර සීල සමාධියෙන් එල්ල වෙලා තිබුණත් මේ බණ අහලා තිබ්බේ නැත්නම් එහෙම නැත්නම් ඒ විදියට හිත කලින් යොදලා තිබ්බේ නැත්නම් කවදාකවත් Tamanගේ අදහසින් නම් මෙතෙන්ට යන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම සරුවචන් වහන්සේගේ හෝ සරුවචන් වහන්සේ ශිෂ්‍යයෙක්ගේ නැත්තම් සරුවඥ ශ්‍රාවකයෙක්ගෙන් ඇසී. එනිසා මෙතෙන්ට යන්න පරතෝ ഘോഷය අනුගෙන් අසාති බව අත්‍යවශ්‍යක මුල්මදී ඊගාට තමයි යෝනිසමස්කාරය අවශ්‍යයි. ඉතින් මේ අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ පරතෝ ഘോഷය වැඩි කරගන්න හදන. ඒ වගේ හොඳට සංවේගය පහළ වෙලා, ඒ වගේම සීලෙන් සහ සමාධියෙන් තමන්ගේ හිත එල්ල කරගත්ත කෙනෙකුට මේක දිරවගෙන තිබුණ නැත්තම් මේක හිත වද්දාගෙන තිබුණ නැත්තම් මේ අනුව ලෑස්ති වෙලා හිටියේ නැත්තම් මෙතෙන්ට ආවත් ඉදිරිය අවුල් පාස රහිත වෙන්නේ. අවුල් පාස රහිත වෙන්න අනන්තවත් ඉඩ තියෙනවා. ඒ නිසා මෙතෙන්දී අත්‍යවශ්‍යයි මේ දැනුම වෙන විදිහකට කියනවා නම් ලෑස්ති වෙලා යන්න. ඉතින් ඒ වාගේ ඊටාම සුළු පිටසක් තමයි මේ ලෝකයේ මේ සංවේගයේ යහමඟට යොදාගන්නේ. ඒ වගේම ඒකට සුදුසු ඥානයකින් සම්පූර්ණ වෙන්නේ ඒන්නේ සම්පූර්ණ වෙච්ච කෙනාට අන්ධකාරයේ පහනම්පත්තු කරා වගේ අතරමං වෙච්ච කෙනෙකුට අත දිගාරලා පාර වෙන්නවා වගේ මුණින්නවල තිබුණු කලයක් උඩ හැරුවා වගේ සර්වචනන්සේ මේ දේශනා කරන දේවල් ඉතින් පොදු ජනමතය අනුව බලනකොට ගැඹුරක් එහෙම නැත්නම් තද ආධ්‍යාත්මයක් තද දර්ශනයක් මේකේ තියෙනවා ඒ නිසා අපි මේ උත්සාහ කරන්නේ කාර්යය වගේ අසාදාය සුවිරු ඥානිය ඇති කරගෙන ඇත්ත දෝ නැත්තද කියලා බලන්න. ඉතින් අන්නේ විදිය ලෝක ලෝකය නැත්තම් ලෝකය එහෙම නැත්තම් අපි කියනවා මේ අවිද්‍යාව කියන මුලාව අන්ධකාරය ආසන්න කාරණා වෙන මේ ආශව ධර්ම පිළිබඳව සියල්ලෙන් සියල්ල විස්තර කරන්නයි සර්වඥාන්සේ හදාගන්නේ. ඉතින් ආශ්‍රව ධර්ම කියන අවිද්‍යාවට පාදම අවිද්‍යාවට පදනම් වෙන දේ විස්තර කිරීමේදී ලේසිම විචිත්‍රම වැඩපිළිවෙල තමයි අවිද්‍යාව ගැනවත් නොදන්නා ආසව ගැනවත් නොදන්නා සංවේග බයක් නැත්තා වූ ඥානයක් නැත්තා වූ අන්ධ පෘ탁ඥයා මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ කියලා එතනින් තමයි සරුවචනගේ පටන් ගන්න. මේ ගැඹුරයි හැබෑව. මේක හොඳටම පිරිසුදු සිල්ලාති අධ්‍යාවක් ඇති විදිහට තමයි වැඩ ගන්න පුළුවන්. නමුත් මේ වැඩේ මේ ආශ්‍රව ධර්මයන්ගේ ඇති හැටිය සත්‍ය ධර්මයේ නිසිසේ නිසිනින්දේ ක්‍රියාත්මක වෙන්නේ දුස්සීල වූ සතියක් සමාධියක් නැත්තා වූ සංසාර බයක් නැත්තා වූ අසුවිරු ඥානයක් නැත්තා වූ ආධ්‍යාත්මයක් නැත්තා වූ නැත්තම් කියලා. අනේ ඒතනින් පටන් අරගන්න නිසා මේ සූත්‍රයේ මේ අසුතවත් පෘථග්ජනයාගේ වාරේ ඉතාමත් විස්තර විස්තර කරනවා. ඒක අන්ධ පෘථග්ජනයා කියලායි පසු කාලින අටුවාචාර්ය වහන්සලා පෙන්වලා තියෙන්නේ. ඒ වගේ අසුවිරු ඥාන නැති සංසාර බයක් නැති සතියක් නැති සමාධියක් නැති සීලයක් නැති කෙනා අන්ධ પરම්පරාවක යන ඉස්සරහත් අන්ධයෙක්ගෙන් කණවැල්ලා අල්ලගෙන පිටිපස්සෙන් යන අන්ධෙක් වගේ පේ. ඉතින් ඒ කෙනා පටවෙන් පටබිතෝ මඤ්ඤති. පටවිය පෘථුවිය පෘථිවිය වශයෙන් ලෝක සම්මත ක්‍රමයට හංගිනෝ. හැංගලා ඒ පෘථුවිය පටවින් මඤ්ඤති. මේ පෘථුවියෙන් කල්පනා කරනවා. පෘතු පටවියාමඤ්ඤති. පෘථුවිය කියන එක නාම පදයක් වශයෙන් කල්පනා කරනවා. පටවිතෝ මඤ්ඤති. පෘථුවිය කෙරෙහි මේ මගේ පොළව ආදි වශයෙන් ඒක ආධාර විභක්තියද ඒක ආධාර කරගෙන තමයිගේ කල්පනා රටාවල් පවත්වනවා. පටවින් මේති මඤ්ඤති. මේ මේ කොටස් පෘථුවිය මගේ. දැන් මේ තද ගතිය මේ මේ දත්වල තියෙන තද ගතිය එහෙම නැත්නම් නියපොතු වල තියෙන තද ගතිය වගේ මගේ කියා ගන්න ගතියක් එනවා. ඒ විදිහට අන්ධ පෘ탁ඥයාගේ වැඩ පිළිවෙල සඳහන් කරනවා තංකිස හේතු. ඒ එහෙම කරන්නේ අපරිඥාතං තස්සාති වදාමියා කවදාකවත් මේ සංසාරේ බය දකලා නැහැ. බණක් අහලා නැහැ. යෝනිසමංස්කාරයක් නැහැ. සත්පුරුෂයෙක් දැකලා නැහැ සත්පුරුෂ ධර්ම අහලා නැහැ හැසිරලා නැහැ ඉතින් ඒ නිසා යැත්තු පංගු peerුවකට යන මේ මේ කොටස් මගේ මේ මේ කොටස් අනුන්ගේ මේකෙන් තමයි මේ දේ එන්නේ මේ කියන්නේ මේක තමයි කියලා නම් වණන් දෙනවා ආන්නේ විදිහ කටයුත්තක් කරනවා ඉතින් මේ විදිහට සරුවචනාංශයේ මේ අන්දබ්‍රකාන්තයනගේ වැඩපිළිවෙලෙදී පෘථිවිය අල්ලාගෙන ගැහෙන ඒක සමහර කියන විහෙසති කියන වචනේ පාවිච්චි කරනවා පෘථිවිය අල්ලාගෙන වෙහෙසටපත් වෙන අල්ලාගෙන වෙහෙසටපත් වෙන එකක් තමයි මේ පෘථිවිය මේ පෘථිවිය කියන එකෙන් ඇත්ත වශයෙන්ම පරමාර්ථ වශයෙන් හංගෙන්නේ ඝන ගතිය, බර ගතිය, තද ගතිය, නැත්නම් සහැල්ලු මෙලෙක් මෘදු ගති, ගොරෝසු ගති. ඒ ගොරෝසු ගති සහිත දත්වලට නියවලට ඇටවලට තමන්ගේ කොටස් කියලා අනුන්ගේ කොටස් කියලා පංගු peeru බෙදන්නේ මේ ධර්මතාවයක් බව දන්නේ නැහැ. දැනගන්න ඕනකමකුත් නැහැ. ඒකේම දැන ගැනීම තමන්ට අභියෝගයක්, තර්ජනයක් වෙන්න නිසා මේ ටික මේ මේ මේ පැටවි කොටස් මගේ. මේ මට තාත්තා දීපු ඉඩම. මේ මං ආණ්ඩුවේ ගත්ත ඊඩම. ආදි වශයෙන් මේ එකේ කොටස් අල්ලා ගන්න ගතියක් තියෙනවා. ඉන්නේ ඉස්සලා උග නැහැ කියවත් තිබුණත් නෑ. මරණය මැත්තේ උග දෙන්නකොත් නැහැ කියන එක අමතක කරලා. අනිවාර්යයෙන් පෘථුවිය ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා ධාතුන්ම මේ වගේ අල්ලාගෙන ගැහෙන එහෙම නැත්නම් වෙහෙතරපත් වීම සඳහා හේතු කරගන්නා වූ අංශ වශයෙන් ਸਰවත්‍ංශය දක්වලා තියෙනවා. ඊට පස්සේ භූත දේව පජාපති බ්‍රහ්ම ආදී වශයෙන් අපිට නොපෙනෙන ලෝකයක් පිළිබඳව mati මේ මේ භූත වැඩක් නෙවෙයි අද්භූත වැඩ ඒ නිසා මේ එහෙම එකක් තියෙනවා එහෙම ඒවත් තියෙන්න ඕන කියලා සමහරලාට ඒක පිළිබඳව අතිධාවනයකට වැටෙනවා ඊගාට දෙවියෝ පිළිබඳව විශ්වාස කරනවා විශ්වාස කරනවා කියලා කියන්නේ ඒවා වෙහෙසනවා අල්ලගෙන ප්‍රමාණය ඉක්මවනවා එහෙම නැත්නම් ඒවා මේ ඒවා අල්ලගෙන ගැහෙනවා මේ කටි කියන්නේ ඔය එක එක දේවල් අනිකන් ගැහෙන්න එපා ඒ වගේ ප්‍රජාපති බ්‍රහ්ම ආබස්සර සුභකින්නක වේහප්පලාදි වශයෙන් ධිකට ඒ સંદર્ભ රාශියක් දිගේ අපේ හිත ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඒ අට ව්‍යාපෝතේජෝ කියන රූප ධර්මත් මේකේ නාම ධර්මත් ditta sutta muta විඤ්ඤාත කියලා Taman දකින දේ, Taman අහන දේ, Taman ගඳ බලන දේ, Taman රස බලන දේ, Taman අතගාල පහස ලබන දේ නැත්තම් හිතන දේ. ඒවා ටික මගේ කියාගෙන. මේ මගේ කියාගන්න ගතියක් තියෙනවා. ඊගාවට සියල්ල ඒකත්වයෙන් ගන්න ගතියක් තියෙනවා. නැත්තම් සියල්ල සියල්ල වශයෙන් ගන්න ගතියක් තියෙනවා. අන්තිමට ගිලා නිවන කියලා එක්කත් අගන. මෙන්න මේ විදිහට මිනිස්සයෝ මේ දේවල් පංගු peeru කරගන්නට බාහතුකා කරගන්නා වූ මාතුකා 24ක් සරුවචනක මේ සූත්‍රයේ අන්ධ පෘථග්ජනයන්ගේලා සලකලා විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරන්නේ අපි ඉඳපු තැන පෙන්වන්න. දැන් මෙතෙන්ට මේ විදිහට ආරණ්‍යයකට එන්නේ. ඉස්සර වෙලා මේ වගේ සීලයක පිළිගන්න. ඉස්සර වෙලා මේ වගේ සත්පුරුෂයන් ඒක ඇසුරු කරන්න. ඉස්සර වෙලා ධර්මයක් අහන්න ඉස්සර වෙලා ඒක තමයි තිබුණ ස්වභාවය. ඒක අන්ධ පෘථග්ජන ස්වරූපේ. ඊට පස්සේ මේ පුද්ගලයාට තේරුණොත් අර කලින් මම සඳහන් කරා වගේ අපි මොන දහං ගැටේ දැම්මත් පරදින. මොන දේ අපි සැලසුම් කරන කියක් ඒක හරියන්නේ. ඒ දේ නෙවෙයි සිද්ධ වෙන්නේ වෙනස් දෙයක් සිද්ධ වෙන්නේ. අවසානයේ ඒක වෙහෙසට දැවිලි තැවිලි වලට පෙළඹෙනවා. ඉතින් මේ නිසා වෙලාවක කල්පනා කරනවා අපි මොන්න තරම් ඥාන සම්පත්ත ඇතුව කල්පනා කරත් නොකලත් දේවල් වෙනස් වෙනවා පෙරලි. පෙරලි. ලෝකේ කියන්නේ පෙරලි. ඊට පස්සේ අවසානයේක වෙහෙසට දුකටපත් වෙනවා. එහෙව් දෙයක් මේක මේ මම කියාගෙන මගේ කියන මගේ රට ජාති ආගම කියාගෙන ඇදී බැඳී වාසය කිරීමෙන් හොඳක් උනේ නැහැ. නමුත් ඒකෙන් පිට යන්නත් බෑ මොකද ලෝකේ ඔක්කොම ඉන්නේ එතන. ඒ නිසා මෙන්න මෙතන තියෙන මේ විෂම භාවය විෂම චක්‍රය සමහරෙකුට වැටහෙන. සමහරව හිතන්නේ නැහැ මෙතෙක් කරපු ක්‍රමේ වැඩේ නිසා ලබන සැරේ මං හඳර කරන්නම් කියලා දැහැත් වෙන නැතුව අනන්තයක් තියෙනවා. නැත්තන කියන ප්‍රතිසංශෝධන වාදී. මේ තියෙන එක ප්‍රතිසංශෝධනය කරපුවම හරියනවා කියලා මට ඒක හිතෙනවා. මොකද සමහර පිටක් ඉන්නවා ඒකත් හරියයි වෙන්ටටි වෙනස් වෙයි. නමුත් ඒන එකත් ඉස්ති කරන්නේ. ඒන එකක් දුක පිණිස තැබීම පිණිස පිළිම් පිණිස පිළිටන්නේ නැත්තේ නෑ. ඒ දෙයට නිසා මම මාගේ කියා ගන්න, මගේ පක්ෂේ කියා ගන්න, මගේ කුච්චේ කියා ගන්න යනවට වැඩිය ওই වෙච්ච ආවයි වෙච්ච දේ අනිත්‍යයි මේක දුක පිණිස පිටනවා කියලා පිළිගැනීමට යම් කෙනෙක් ලෑස්ති වෙනවා නම් ඒ තමන්ගේම අස්පනා පිට දැනුමින් සහ අසුවිරු ඥාන වලින් ඒ පුත්‍රයාට මේක සේක කියන නම සඳහන්. සීකයි කියන්නේ හික්මනවා කියන්නේ. නමුත් සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කූල සීක කියන වචනේ පාවිච්චි කරන්නේ සෝවාන් මාර්ගස් පලස්ත. ඒක තමයි අපි සාමාන්‍ය ලෝකේ සීමාව කරන්නේ. නමුත් පොත දිගහැරලා බැලුවත් සෝවාන් මාර්ගත්‍යත් සීකම තමයි. අෂ්ටාර්ය පුත්තල මහා සංඝරත්නය කියනකොට සෝවාන් මාර්ගස්ත පලස්ත. ඒතර සෝවාන් මාර්ගස්තයා තාම මේ මාර්ගය කෙලවර කරලා ඵලයට නිෂ්ඨාවට පැමිණලා නැහැ. නමුත් අනික් කට්ටියට වැඩිය <coughs> තිහරණ ගන්න ගිහිල්ලා සීලෙක පිළිහිටලා වරින් වර සමාධිය ඇති කරන ප්‍රඥාව ඇති කරගන්න මාර්ගයට වැටෙනවා. යෝගාවචර මාර්ගයට වැටෙනවා. සම්ප්‍රක්‍මචාරි මාර්ගයට වැටෙනවා. සත්පුරුෂ මාර්ගයට වැටෙනවා. ඒ පුද්ගලයාට සීක කියන නම විතර පාවිච්චි කරනවා. අන්නේ සීක පුද්ගලයා අර කියාපු අන්ධ පෘථග්ජනයාගෙන් පාඩමක් අරගෙන බුදුහාමසෝ පෙන්වන ඉරදිගේ යනකොට එයාට වෙන දේ තමයි අද දවසේ මාතෘකාව වෙලා තියෙන්නේ. ශෝභි යෝපි ශෝභික්කවේ සේකෝ යම් මහණෙනි මේ හික්මෙන්නා වූ කෙනෙක් අපත්තමානසෝ තාම කෙලවරට ගිහිලා නැහැ. ඒ කියන්නේ තාම මේ මාර්ගයේ කෙලවර කරලා නැහැ. මුදුන්පත් වෙලා නැහැ. අනුත්තරං යෝගක්ෂේම පත්තේමාන. ඒ අනුත්තර වූ යෝගක්ෂේමේ නැත්තම් යෝග කර්මයේ භ්‍රමචර්යාවේ කෙලවරට මණී මට ලැබෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නා වූ ඒ එසේ වාසය කරන්නේ නම් සෝපි පටමින් පටවිතෝ අ비ජානාති. ඒ පුද්ගලයාටත් මේ පටවිය නැතුව කරන්න බෑ. අර අන්ධ පෘථග්ජනය වගේම ජීවිත යාත්‍රාව සඳහා පටවිය අවශ්‍යයි. නමුත් එයා පටවිය මේ මඤ්ඤණා කරන්නේ අ비ජානති. එයා දැනගන්නවා බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා මේ සම්මත ක්‍රමයට වරණගෙන පටවියේ නෙවෙයි පිහිටලා තියෙන්නේ ඒ වෙනුවට විකල්පයක් වශයෙන් පරමාර්ථ වශයෙන් දැකීමේ හැකියාවක් ඒ උත්තරමන් ආසලාට තියෙනවා. ඒ මොකද ඒ උත්තරමන් ආසලා ඒ මේ යෝගාවචර ජීවිත ගත කරලා භාවනා කරලා මේ දේවල් සම්මතයේ විතරක් නෙවෙයි බලන්නේ. එක දෘෂ්ටි කෝණයක් නෙවෙයි. තියෙන පුළුවන් දෘෂ්ටි කෝණ විශේෂ විවෘතකමක් තියෙනවා. ඒ නිසා දියුණුවක් තියෙනවා. ඒ එවැනි දැක්මට කියනවා අභිජානති කියලා. විශේෂයෙන් දකින්න. ඒ විදිහට යම් කෙනෙක් මේ අර කලින් කියපු සන්දර්භ 24 පිළිබඳව හුදුමඤ්ඤනා පවණක් කරන්නේ නැතුව තමන්ගේ සංඥාවෙන් පටු දැනුමින් මෙවුවා මේකමයි වෙන එකක් නෙවෙයි මෙහෙමමයි කියලා දැඩි මතධාරී වෙන්නේ නැතුව මේකේ සම්මත වශයෙන් එක මුණතක් කියනවා ඒකෙම පරමාර්ථ වශයෙන් තව එක මුණතක් කියනවා කියලා බලන බැලමට ගියොත් පටවියා පටවෙන් මාමඤ්ඤි. මේක පටවියයි මඤ්ඤණා නොකරයි. දැඩි මතධාරීව නොබලයි. එන්දසයක් වශයෙන් කියනනම් අපි පටවිය කියන එක අපි හිතමු අඳුනාගෙන තියෙන තද ගතිය කියලා. ඉතින් මේ බුද්ධිලා දන්නවා තද ගතියක් කවදාකවත් තියෙන්න බෑ මෘතු ගතියකට සාපේක්ෂ නැතුව. කේවල තද ගතියක් කියලා ලෝකේ දෙයක් නැහැ. ඉතින් තද වෙන්න නම් ඒ තද ගතිය මෘදු එකක් එක්ක හැපෙන්නේ. නැත්නම් මෘදු පසු පසුබිමක තැම්පත් කරනවා. ඒකෝට තමයි තද ගතිය තද ගතිය වශයෙන් පේන්නේ. ඒ නිසා මේ පූර්ණ වශයෙන් කේවල වශයෙන් තද කියලා දෙයක් නැහැ. ඒක මෘදු එකත් එක්ක තමයි සංසන්දනය වෙන්නේ. සාපේක්ෂ වෙන්නේ. ඒ නිසා ඒ විදිහට මේ පෘථුවියයි කියලා තද ගතියටම හංගින්නේ. පෘථුවියේම තියෙනවා තව ගුණයක් මුරුදු ගතිය. ඒ වගේම අර මේක දැක්කම මම දන්නවා මේක තමයි පටවි කියන්නේ පුළුවන් නම් උඹලා දැනගනිලා කියලා අනුන්ට එහෙම ගහපා දෙන්න යන්නේ. එයා දන්නවා මේ තද ගතිය මෙලෙ ගතියට සාපේක්ෂව බර ගතිය හැලු ගතිය කියලා තව වෙනම මානයක් තියෙනවා. ඒ වගේම ගුරුසු ගතිය සියුම් ගතිය කියලා තවත් මානයක් තියෙනවා. යනෝ බලනකොට මේ එක වස්තුවේ විවිධ පැතිකඩ නැත්නම් මුණත් රාශියක් තියෙන නිසා එකක් දැක්ක පමණින් මම දැක්කා මම දන්නවා මමයි දන්නේ උඹලා දන්නේ නැහැ කියලා වෙන වෙන්නේ. ඒ වගේම තමන් පෘථිවිය ගැන තද ගතිය කියලා මතධාරී වෙනකොට තව කෙනෙක් ඇවිල්ලා කියනවා නෑ නෑ පෘථිවිය කියලා කියන්නේ මෙලෙක් ගතිය කියලා. මෙයා කවදාකවත් ගැටෙන්න යන්නේ දන්න වෙන්න පුළුවන්. ඒකක් දන්නේ නෑනේ. ඒකත් ඒක වෙන්න ඇති කියලා අන්න ඒකට සාදර වෙන ගතියක් පිළිගන්නාසුළු ගතියක් වෙනවා. ඒක නිසා එවැනි මානසිකත්වයක් සීක පුද්ගලයාගේ තියෙන මේ දීකට හැඩ ගැහෙන්න පුළුවන් අනුන්ගේ මතවලට කරු කරන්න පුළුවන් Taman දැනගත්තත් තව දැන ගැනීමේ ආසාවෙන් ඉදිරියේ පළ ගතියට මෙතන පාවිච්චි කරන්නේ මාමඤ්ඤ කියලා. මඤ්ඤ කියලා කිව්වනම් Tamanගේ හිතින් ගත්ත දැඩි මතද හරිය මේකමයි කියලා දැටි දැඩිව යනවා. මෙතන දැඩිව ගැනීම වේලිච්ච දර කඩක් වගේ නැමෙන්න කැමති ගතිය. කැඩේ. ඒ වෙනුවට මෘදු මෙලෙක් ගතිය ආවොත් අපි නිහතමානී කියලා කියන ගතිය ආවොත් නැහැ. ඒ මතෙත් වෙන්න පුළුවන් මේකත් වෙන්න පුළුවන් කියලා පිළිගන්න. ඉතින් සමහරව හිතනවා ඒක නෝන්ජල්කමක් ඒක බය අඩු ගතියක් කියලා. ඒක බැරිකමට කියන ගතියක් කියලා. නොදන්නාකමට කියන ගතියක් කියලා. ඉතින් සරුවචනාංශයේ මේකදී සාක්ෂි වෙනවා. එහෙම නැහැ. ඔබ දන්න එකත් ඇත්ත තමයි. නමුත් ඔකට විවිධ අර්ථකථන තියෙනවා. ඒ පුද්ගලයා කියන එකත් ඇත්ත තමයි. නමුත් අන්තිමට බලනකොට සරුවත් යනවා කියන්නේ එහෙම තියෙන්න පුළුවන් සියලු මත දන්නා වූ සියල්ල දක්නා වූ සරුවචන් වහන්සේ. නිසා උන්වහන්සේ ඒ මඤ්ඤණා කරන්නා වූ තමන්ගේ සංඥාවල් නිසා දැටිමත ධාරී වෙච්ච ඇත්තන්ට කියනවා මාමඤ්ඤි කියන ශික්ෂාව හිතට ගන්නයි කියලා. ඉතින් මාමඤ්ඤි කියලා කියන්නේ මේ ස්වයං ශික්ෂාව. සර්වඥා චෛල මේක ගණින් කියලා අපට එහෙම දැඩි බලපෑම් කරන්නේ. විනාකම් වල එහෙම දැඩි බලපෑම් කරන නිසාවට ශික්ෂා කියන පද පාවිච්චි කරන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා තමයි කියන්නේ. ඒ දෙයයන්ාසි කියන මෙහෙම කෙරුව නැත්නම් අපායට යනවා. සරුවචන හිම කවදාකවත් ගහපාදීමක් නැහැ කියන ඔය ඔය ඉන්න විදියට දැඩිමත ගත්තොත් අනිවාර්යයෙන්ම සංසාර වටේට වෙනවා, කෙලෙස් උපදිනවා, කර්ම රැස් වෙනවා. ඒක නිසා ඕන මෙලෙක්ව අල්ලන්න. දැඩි ගහණයට ගන්න එපා. ඔයක මේ අපත්ත මානසෝ කියන එක මෙතනම පාවිච්චි කරන අතරම තාම නිවනට නොපත් කියන එක. පිටිට කිට්ටුවෙන් යන රදෙන් සබ අපන්නක කියනවා. අපන්න කියලා කියන්නේ කිසි දෙයකට විරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා ඊයක අටුවාව විස්තර කරන්නේ. ඒකම තමයි මේ සංඝයා අතර තියෙන සාමීච ප්‍රතිපන්න ගුතේ. සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ දැන් මම දන්නවා මේක මෙහෙම වෙන්න ඕන කියලා අපේ ගුරුවරයා අපට කියලා දීලා තියෙනවා. නමුත් යම් මං සංඝ සමාජය ගියපස්සේ ඒ සංඝ සමාජයේ යම් සාමීචයක් තියෙනවා. ව්‍යවස්ථාවක් තියෙනවනම් මට ඒ සංඝ සමාජයේ ඉන්න වෙන තාක්කල් මගේ මතේ කොහොම වුණත් හරියන්න පුළුවන්. අර සංඝයා ගත්ත මේ සාමාන්‍යයට එකතු වෙලා ගත්ත මේ විවස්ථාවට යටත් වෙන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් අපි එතන මහා අවුලක් වෙනවා. නිසා සංඝයා හතර තියෙන්න ඕනේ සුපටිපන්නෝ උජුපටිපන්නෝ සාමීචපටිපන්නෝ කියන කතිය. මේකට අපන්නක ප්‍රතිපදාවක් කියනවා. මේකටම දාර්ශනිකව පෙළදෙන අරණ ප්‍රතිපදාව කියලා කියන්නේ මේකමයි කියලා. රණ කියන්නේ රණ්ඩුව. මේකමයි ඕක බෑ. එනිසා කිසි කෙනෙක් මොන මතයක් කිව්වත් ඒක රුස්සන්නේ. Tamange මතේම ගහපා දෙන්න හැර. අරණ ප්‍රතිපදා කියලා කියන්නේ එයාට මේ මතේ ඉදිරිපත් කරන දේ බලන්න ඕනේ. සමහර විටක මගේ මතේ ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් නැත්නම් මගේ මතයට සමාන්තරණ එකක් වෙන්න පුළුවන් නැත්නම් මට ඒකෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්. කියලා මේ සාමීච ප්‍රතිපන්න ආරණ ප්‍රතිපදා අපන්නක ප්‍රතිපදා අවිරුද්ධ ප්‍රතිපදා කියන එක තමයි සොයන් ශික්ෂණය කියලා මෙතනින් සඳහන් කරන්නේ. ඒ සොයන් ශික්ෂණය අට්ඨගුත්ත කියන වචනේම ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා. තමා විහිීම කට පරිශං කරගන්න. අත පරිශං කරගන්න අපි පරිශං වැඩියේ දාන්න නැහැ අනික් කට්ටියක මතවට ඉඩ දෙනවා. ආන්නේ මේ ගතියට ආවට පස්සේ මේ පුද්ගලයා තින්ත පොණ කඩදාසියක් වාගේ ඕන දෙයක් උකහා ගැනීමේ ශක්තියක් ඇති වෙනවා. ඒකා නියම සීක ගතිය කියලා. මේ සීක ගතිය ඇති කරන්නේ සරුවචනසේ ගහලා කෙවිතක් පෙන්ලා අපාය පෙන්ලා නෙවෙයි. සුතමේ සහ චින්තාමේ ඥාන. දීලා බලනවා. මෙන්න මේම දැඩි මතධාරි වෙන්න එපා මුරුදු අතින් අල්ලලා වැඩ කරන්න. ආන්නේ අල්ල ගන්න කෙනා පෘථුවිය පෘථුවියයි මාමඤ්ඤ කියලා කියන්නේ මඤ්ඤණාවකට නොවැටීමට උත්සාහ කරයි. පෘථුවිය පෘථුවියයි පත වියාමාමඤ්ඤති මේක පත පෘථුවියයි නම් කරන්න පෙළඹෙන්න. ඉක්මන් වෙන්නේ. ලේබල් එක අලවන්න ඉක්මන් කරන්න යන්නේ නැහැ. එයා දන්නවා මේට වැඩි දෙයකටත් මේ ලේබල් එක පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා. අපි දන්නවට පරාසයක මේක පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා කියලා ඒ නම් වල ගන්න යන්නේත් නැහැ. පටවිතෝ මාමඤ්ඤති එයින් නම්බුවක් ගන්න යන්නේත් නැහැ. පෘථිවිය කෙරෙන් කෙරෙහි කෙරෙන් නෙවෙයි කෙරෙහි මම දන්නවා කියලා නම්බුවක් ගන්න යන්නේත් නැහැ. පටවින් මේටි මඤ්ඤති මේ දන්නා කොටස හෝ මේ පෘථිවිය මගේයි හැඟීමක් ගන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූතයන්ගෙන් ඇතිවෙච්ච මේ ලෝකයේ පේන සටහන්. පේන ආකාර අපි ඉතින් ඇහෙන් අල්ලනවා, කනෙන් අල්ලනවා, නාසයෙන්, දිවෙන්, කයෙන් සමහරට මනෝ රූප වශයෙන් හිතෙන් අල්ලනවා. අන්න ඒ වගේ එකක් අහන දකින ගැටෙන වාරයක් පාසා මේ පේන්නේ පවතින දේවල්ය මේ පේන දේ පවතිනවාය කියන ලෝක සම්මතය ගත්තොත් ඒක අඩුපාඩු නැති මතයක් මේ තියෙන දේවල් තමයි පේන්නේ පේන දේවල් පවතිනවා කියන්නේ මඤ්ඤණාව දැටි මත ධාරය නමුත් මුළු ලෝක භෞතික විද්‍යාව කියන ලෝකේ තියෙන සම්පූර්ණ විද්‍යාව පිටලා තියෙන ඔක තියෙන දේ පේනවා පේන දේ තියෙන මේ ඇහෙන දේ තියෙන දේ ඇහෙන්නේ ඇහෙන දේ ඇත්තටම තියෙන. මේ ගඳ වදින්නේ තියෙන දෙයකින් ඒ නිසා මේ ගඳ වදින දෙයක් තියෙනවා. මේ රස දැනෙන්නේ තියෙන දෙයකින් ඒ නිසා රස දැනෙන කියන දෙයක් තියෙනවා. මේ අතට හම්බෙන පහස හැපීම තියෙන දෙයකින් සිද්ධ වෙන්නේ ඒ නිසා පහසක් පාස ඒ වදින දේ තියෙනවා කියන හැඟීමක් තියෙනවා. ඉතින් මේක තමයි ලෝකායත විද්‍යාව මේකෙන් තමයි මුළු ලෝකෙ මේ තියෙන සෑම දැනුමක්ම පදනම් කරලා තියෙන්නේ. නමුත් සර්වඥයන් කියනවා හදිස්සි වෙන්න එපා. සමහර තියෙන දේවල් පේන්නේත් නැහැ. ඇත්ත වශයෙන්ම සර්වඥයන්සේ පෙන්ට හදන නිවන තිබුණට කවටවත් පේන්නේ නැහැ. ඒකේ අන්ධ පුතඥයට පේන්නේම නැහැ. නමුත් නිවන නැති එකක් නෙමෙයි. ඒ වගේම තියෙන දේ පවතිනවාමයි කිව්වට නිවන පවතින ධර්මයක්. ඒකේ පැවැත්මක්. ඒ නිසා අත්‍යන්ත දේ අරගෙන බැලුවොත් ඒක අනිත් පැත්තයි. එතකොට අපි ඔන්න අන්ත දෙකට පවතින දේ තියෙනවා, පේනවා, පේන දේ පවතිනවා කියන ඒකාන්ත කරනවා. තව කවුරු හරි කියනවා පරමාර්ථ වල ඉඳලා ඔබ දැනගත්තට ඔය අත්‍යන්ත පේ තියෙන දේ පේන්නේත් නැහැ. ඒක තිබුණාට ඒක පවතින්නේත් නැහැ. මේ දෙක අතර තමයි යෝගාවචරය වර එක අර පැත්තේ වදිනවා මේක මේ පැත්තේ වදිනවා පුදුමාකාර වෙහෙසක ඉන්නේ. මේ දෙක අතරමැදයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. නිසා තියෙන දේ පවතිනවා පවතින දේ තියෙනවා කියන දැටිමත් ධාරය අනිවාර්යයෙන්ම ਉਹ අත්දකලා තියෙනවනේ ස්පර්ශ කළා තියෙනවනේ මේක අන්තයක් බවක් දැනගන්න. ඒ වගේම අදුගාණේ අහලා තියෙන්න ඕනේ හරි හමන් දේ පේන්නේ නැහැ. මේ නැති වුණාට ඒක සාක්ෂාත් කරන්න පුළුවන්. ඒක කියලා මේ ලෝකේ ප්‍රතික්ෂේප කරන්න ගියාම සම්පූර්ණ මතවාදී තැනකට වැටෙනවා. එතකොට මේ මනෝ ලෝකයකට වැටෙනවා. නමුත් ඒකට වෛර කරලා කවදා නිවන ලබන්න බෑ. මොකද ඒ නිවන විස්තර වෙන්නේ එතන තමයි. ඒ නිසා මේ ලෝකේ අපි ජීවත් වෙන තාක් කාලෙ එහෙම නැත්නම් මේ પરමාර්ථ වාසයෙන් මාර්ගඵලයට යන තාක්කල් මාර්ගයේ ඉන්නකොට මෙන්න මේ පැත්තෙන් කට්ටියක් ඇවිල්ලා මට කියනවා මේ පටවිය තියෙනවා පටවිය කියන්නේ මේකයි මේක මගේ කියලා කියනවා. ඒකට විරුද්ධ වෙන්නත් නරකයි. කවුරු හරි කියලා කියනවා පෘථුවියේ ඉන්නා තාක්කල් පෘථුවියේ තියෙන තාක්කල් නිවනක් නැහැ. ඒ නිසා ඕක ප්‍රතික්ෂේප කරපන්. අනේ එතනයි මේ නිවන කියන පදාර්ථය තියෙන්නේ. ඒක බුදුහමතු පහළ වුණත් නැතුණත් පවතින එක පෙනුන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ නිසා පෘථුවිය අල්ලන්න එපයි කියලා නිවන අල්ලන්න උත්සාහ කරනකොට ඒක හරියන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් පරිමතධාරීව ලෝකයේ පවතිනවා පවතින දේ ලෝකයේ පේන දේ පවතිනවා, පවතින දේ පේනවා කියන මතයට આવොත් අර කියනවා ඒකෙන් තමයි කවුරුත් පටන් ගන්න. ඇත්ත තමයි. නමුත් ඕක දැඩි වෙත ගන්න එපා. ඒ විකල්පයක් ලෝකේ තියෙනවා. අත්‍යන්ත දේ පේන්නේ නැහැ. පේන්නේ නැති උනාට ඒක සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ කියනවා මිසක ගහපා දෙන්න යන නරකයි. තව කෙනෙක් ඇවිල්ලා කියනවා ওই මිනිසුන්ට කතා කරලා වැඩක් නැහැ. ඔය කට්ටිය කොච්චරක් පටවියලන නගලන්න හදන්නේ. ඒක නිසා මම නම් කියන්නේ මෙච්චරයි. ඕක කල්ලන තාක්කල් ඔයකට නිවන් දකින්න බෑ කරන්න බෑ. නිවන කියන එකෙන් පේන්නේ නැති වුණාට තියෙන. එයාට කියන්නේ නෑ මේක ඇත්ත වුණාට මේ ලෝකයේත් එක්ක ජීවත් වෙනකොට ඕක මේ මතධාරිය තත්ත්වයක් පමණයි. මේ ලෝකේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන බත් කනකොට කනකොට නානකොට ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා කරන්න බෑ. මොකද දේවල් ඔය පේන එකම නෙවෙයි. ඉදිරි ඔක හරහා බලන්න පුළුවන්. ඒ අතින් එයාවත් එක්ක යාළු වෙලා ඊට පස්සේ තියෙන්නේ අපිට මේ දෙක මැදමාවත සංශ්ලේෂණය කරනවා. අමාරුම දේ තමයි මෙන්න මේ අපි විසින් සංශ්ලේෂණය කරන මැදමාවත අපි යන්නේ. මෙච්චර අමාරුවෙන් හම්බ කරගත්ත දේ අනිවාර්ය මහා ලොකු දෙයක් කරගෙන අපි ඒකට ඇලුනොත් අර අන්ත දෙකට ඇලුනොත් නම් ගමේ රට වේද මහත්තයෙන් හරි පිටු ඉස්තිකාරි කියලා සනීප කරතයි. මේ මැදමාවතට ඇලුනොත් මොනම තාලකින්වත් බලවන්නේ මොකද ඒක සාමාන්‍ය මනුස්සයට විෂගෝචර එකක් නෙවෙයි. ඒ නිසා මේ මදමාවතට යන්න ඉස්සලම දැනගන්න ඕනේ උභවන්තෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. අන්ත දෙක හොඳට දැනගෙන මදමාවත සංශ්ලේෂණය කරන ඒකත් මම නෙවෙයි ඒක මගේ මේ මගේ ආත්මයක් නෙවෙයි කියලා පරෝජනේ සලකලා පමණක් මදමාවත ගමන් කරනවා කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කියලා දෙන්න අමාරුයි. කිව්වට මේ තර්කයට අහුවෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒකේ ව්‍යාකරණයට අහු වෙන්නේ නැහැ. අනිත් එක ප්‍රධාන දේ කාටවත් කියලා දෙන්න බෑ. කියලා දුන්නට එම මේ මැදමාවත කියන එක කඩේ ගිහිල්ලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඉස්සලා චිත්තක්ෂණේ මැදමාවත දෙවෙනි චිත්තක්ෂණේ වැඩකුත් නැහැ. ඒ නිසා එතන එතන එතන මැදමාවත දැනගන්නකොට විශේෂයෙන්ම ඒ සඳහා අපත්ත අපත්තන් අනුතරන් යෝගක්ෂේමක් නේ. තාම අනුතරෝ යෝගක්ෂේමයටපත් නොවුනා වූ අපි කියන යෝගාවචර නැත්නම් සීක පුද්ගලයා මෙන්න මේ මේ අන්තර ගියොත් මේ ආදීනවයි මේ අන්තර ගියොත් මේ ආදීනවයි ඒ කියන්නේ කාමසුකල්ලිකාණ යෝගී අත්තිකිලමතාණ යෝගී කියලා සරුවචනසේ ශ්‍රීමුකේ දේශනා කරන විවර කරනකොටම දේශනා කරේ සම්මතකපවත්තන සූත්‍රයේ ඒ දෙක අතරින්ට මේ ඉන පිරිසට බණ කියන්න ඕනේ. මොකද මේ පිරිස ලෝකේ ජීවත් වෙලා ඒකේ ආධිනවේ දැනගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙක දැක ගැනීමෙන්මයි මේ දෙක අතරමැද තියෙන මධ්‍යම ප්‍රතිපදාව සංශ්ලේෂණය කරන්නේ. ඒක කෙරුවට පස්සේ ඒක තමා විසින් සංස්ලේෂණය කරන්න නිසා කරන්නක් නිසා ඒකත් මම ඒක මගේ ඒක මගේ ආත්මෙ වෙන්නත් ඉඩ තියෙනවා. ඒතොර දිලා කැයි ගානේ දිලා හොටු ගෑණි ගත්තා වගේ වෙන්නේ. නැත්නම් ඉඟුරු දිලා මිරිස් ගත්තා වගේ වෙන්නේ. ඒකටත් නෑලී ඉන්නවා කියලා කියන්න නම් මේ අන්ත දෙකේ තියෙන ආධිනව හොඳට තේරුම් ගන්න. ඒ නිසා මෙතනදී සරුවත්යන්සේ සඳහන් කරනවා ඒ විදිහට අනුත්තර අපත්ත මානසෝ අනුත්තර යෝගක්ෂේම පත්ථේමාන විහෙරති සෝපි පටවින් පටවිතෝ අභිඥානති දන්නෝ ඔය ලෝකයා කතා කරන පෘථුවේ නෑ කියන්න බෑ. ඒක විනිවිද දැකීමේ ක්‍රමයක් ਸਰවඥතාවට පෙන්ලා තියෙනවා. ඒ නිසා ඒක හරහා දකින්න. නැත්නම් විනිවිදින. අපි කියන විපස්සනා කරනවා කියලා කියන එකට. ඒ විපස්සනා කරන සුලෝ ගත කරනකොට පටවියා පටවි පටවින් පටවිතෝ අභිඤ්ඤය මේ විදිහට පෘථුවේ පිළිබඳ විශේෂ ඥාන දැනගෙන පටවින් මාමයි. පෘථුවිය මඤ්ඤණා කරන්න යන්නේ. ඒකේ අල්ලගෙන ගැහෙන්න යන්නේ. ඒක අල්ලගෙන මම මාගේ කියන්නේ යන්නේ මම මාගේ කියන අය කෙරේ තනුකම්පා කරනවා. ඉතින් ඒ අත්ෝ දන්නේ නැතිකමට එහෙම කරාට කවදා හරි මැරෙන වෙලාවේ වැඩි පෘථිවි අල්ලගත්ත එක නම් වැඩියෙන් දුක් විඳිනවා. අඩුවෙන් අල්ලගෙන කියලා පෘථිවි නැතුව අපිට ජීවත් වෙන්න බෑ. නිසා ඒ අත්ංගේ தත්ත්වය තේරුම් ගන්න. විකල්පයක් වශයෙන් තියෙන්නේ මේ හතර මහා භූතයන්ගෙන් පරිබාහිර දෙයක් තමයි නිවන කියන්නේ. ඒකේ ඒ විදිහට අල්ලන්න කරන්න සතහන් ආකාර නැහැ. නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. එහෙම දෙයක් අල්ලන්න කරන්න බැරි නම් මේක නෑ කියන එක තමයි භෞතික විද්‍යාඥයා කිව්වේ. ඒකට අපි උච්ඡේදවාදී කියලා කියනවා. භෞතික භෞතික විද්‍යාව කියලා කියනවා. භෞතික විද්‍යාව දැන් හොඳටම පිළිඅරගෙන තියෙන වැඩි මාර්ගය කියලා. ඒගොල්ලෝ කිව්වා මේ ඔක්කොම গুপ্তයි. ඔය බුදුහාමුදුරු කියන්නේ මේ මේ නිවන එහෙම නැත්නම් මේ අභිඥා එහෙම නැත්නම් මේ මානසික දියුණු ඔක්කොම බොරු. මොකද දෙන්නෙකුට ඒවට ආධාර නැහැ. ඔප්පු කරලා බලන්න බෑ. උත්තර ධ්‍රවයේ කරපේක දක්ෂිණ ධ්‍රවයේ හරියට කියන්න බෑ. නමුත් දැන් භෞතික විද්‍යාව විසින් තෝරන්න පටන් ගන්න තුන ඒගොල්ලෝ පෙන්වන මේ පටවියා ප්‍රතේජෝ වලට සීමා වෙච්ච ධර්මයේ අනිවාර්යම පරිබාහිර. බාහිරවර්ති. කවදාකවත් හිත විපස්සනා දිහාට අතුලට නමන්නේ ආධ්‍යාත්මිකට ආගමකට නමන්නේ. ඉතින් පුතු මේ මේ ලෝකයේ විද්‍යානුකූල දියුණු වෙන්න දියුණු වෙන්න බයලජ්ජ නැති වුණා. සංවරය නැති වුණා. සීලයට විරුද්ධව කතා කිරීම විනෝදාංශයක් කරගත්තා. අන්තිමට බල්ලෝ බලල්ලු වාගේ අම්මා අප්පා අඳුරන්නේ නැහැ. සහෝදර සහෝදරිය අඳුරන්නේ නැහැ. අම්මට තාත්තට වෛර කිරීම විනෝදාංශයක් වෙන සමාජෙ බිහි වෙන්න පටන් ගත්තා. ඒ නිසා සෑම දියුණු සම්මත රටකම ඒ රජයට දරන්න වෙන පොදු ජනම වියදම් මොනම තාලකින්වත් සීමා කරන්න බෑ. නිසා ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා රාජ්‍ය මට්ටමේ තීන්දුවක් ගන්න මොනවා හරි ආගමක් අදහන්නේ කොහොඳයි කියලා. ඒක නිසා දැන් මේ தত্ত্বය යටතේ මොකක් හරි ආගමක් ඕන කියන தত্ত্বය යටතේදී විද්‍යානුකූල රටවල් වල තියෙන දේවධර්ම වාදීන් තද්ද බල මූලධර්ම වාදයක් කරගෙන යනවා විද්‍යාව කෑ ගැහුවට දැන් පච වෙලා ඉවරයි ඔන්න ඕක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ ඔන්න දෙයයන් ආංශ තියාගෙන යනවා නිසා අපි ඔය ඔය වාදෙ කොතෙන්ද යක් ගහන්න ගියත් අහුවේ. විද්‍යාව ඇත්තයි කරලා බුදුහාම දෙයයන්සේ බොරු කරන්න ගියොත් විද්‍යාඥයෝ කියනවා හරියන්නේ නැහැ, මේ වැඩේ හරියන්නේ නැහැ. දැන් අපිටම පේනවා මේක බොරුවක්. ඊට පස්සේ කිව්වොත් එහෙම නෑ විද්‍යාව බොරු තමයි. ඒ නිසා මේක මවුන්කාර කෙනෙක් පිටිපස්සේ ඉන්නවා ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් තියෙනවා කියපු ගම අරගොල්ලෝ කියනවා බලන් ගන්න දෙයියෝ නැතුව යන්න කියන දැන් පේනවා නේද කියලා. මෙන්න මෙතන බුදුහාමුදුරන්ට තියෙන තැන. මෙන්න මෙතන මධ්‍යම ප්‍රතිපදාවට තියෙන තැන. මෙතන සම්‍යක් දෘෂ්ටියට තියෙන තැන මෙතන විපස්සනාවට තියෙන තැන මෙතන සතියට තියෙන තැන බැලුවොත් ඉන්නේ ඒ එකලස අහුවෙන මිනිහා නිවන් නොදැක්කත් නිවනක වගේ තමයි ජීවත් වෙන්නේ. මේ මනස තමයි මාර්ගඵල සාක්ෂාත් කරගෙන නැති වුණාට මාර්ගස්තයි මෙන්න මේ වගේ අන්ත දෙක තමයි ලෝකයන්. නිසා පටවින් පටවිතෝ පටවින් පටවි පටවින් මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවියා මඤ්ඤති පටවින් මේති මඤ්ඤති කිව්වොත් භෞතිකවාදය. පටවියා නමඤ්ඤි කිව්වොත් එහෙම සම්පූර්ණ දේනාසර බාර දුන්නා. গুপ্ত වෙනවා. මෙතන කියන්නේ මාමඤ්ඤි කියන වචනේ. නෝමඤ්ඤි නෙවෙයි. අමඤ්ඤිත් නෙවෙයි. මාමඤ්ඤි ශික්ෂණයක් කරනවා නෑ එහෙම නොවෙන්න පුළුවන් කියලා. අපි හිතාගත්ත ක්‍රමයට වෙනස් වෙන්න පුළුවන් කියලා පෘථිවිය පිළිබඳව මේ බලන ගතිය ඒ සීක පුද්ගලයා දිගටම කරනවා. මේක ටිකක් තේරෙන්නේ අපි දැන් මේ පටවි ආපෝතේජ වායු ඉක්මවලා භූත දේව ප්‍රජාපති ඉක්මවලා තැනකට එනවා ditta sutta muta විඤ්ඤාත කියන තැන. අර 24 තව කොටසක්. මේ අපි දකින්නේ දිට්ඨින් මඤ්ඤති දිට්ඨියා මඤ්ඤති දිට්ඨිතෝ මඤ්ඤති දිට්ඨින් මේති මඤ්ඤති කියන ගත්තොත් මේ දැකපු දේ මමයේ නැත්තම් පිළිබඳ ආසකර ඊට ලස්සන නමක් ලස්සන උපකෝද නිදාහරණයක් කිව්වා මේ කටුකුරුන්ද ස්වාමීන් බණ කියනකොට අපි පිටසක් එක කැලේ ඇවිදිනකොට කවදාකවත් දකපනේ දැසි ලස්සන වනමලක් වගේ. දැක්කට පස්සේ මේ වනමලට දැන් ඔය එක එක නම් දෙනවනේ උද්භිද විද්‍යාත්මක නම් එකක්වත් දෙන්නේ. නෙමෙයි එහෙම දන්නේ නැහැ. ඒ නිසා ඒකට නමක් දානවා මා දුටු මල කියලා. මේ මල ඉස්ලාම දැක්කේ මම ඒ නිසා මේ නම මේ නම මල නම් කරනවා මාදුතුමා. ඊට පස්සේ අර මලත් එක්ක මගේ පුදුමාකාර සම්බන්ධයක් ඇති වෙනවා. කොහේ දැක්කත් ආ ඕක තමයි මං මං දැක්ක මලවල. අන්ත අපේ සීය තමයි ඕක දැකලා තියෙන්නේ ඉස්සල්ලා. කියලා අර දැකීමෙන්ම ඒකට සම්බන්ධයක් ඇති කරගන්න. තෘෂ්ණාවක් ඇති කරගන්න. උපාදානයක් ඇති කරගන්න. ඊට පස්සේ ඉතින් ඔය දැන් ඇත්තටම කියනවා නම් ඔය ඕනෙ මුත්‍ත්‍යාත්මක නමක් දෙන්න ගියාම ඒක ඉස්සලාම දැකපු හොයාගත්ත කෙනාගේ නම තමයි දෙන්නේ. ඉතින් ඒක යාගේ බූදලයට යනවා. ඉතින් ඊට පස්සේ ඒකට කවුරු හරි ගත්තොත් ඒක එනවා කවුරු හරි පාවිච්චි කරොත් ඉතින් කේන්තියක්. ඉතින් රණ්ඩු කරනවා. ඉතින් ලාභ සත්කාර වලට හරි. මේ කැලේ තිබුණු මල කැලේ තිබුණු මල වශයෙන් තිබුණා නම් ඒ කිසියම් දුකකට හේතුවක් වෙන්නේ. වගේ දෘෂ්ටිය දැකපු දේ ඔය නව නිෂ්පාදන කියන සෑම දෙයක්ම දැකපු දේ දැකපු දේ අයිති දැක මිනිහගේ අයිතියට සින්න වෙනවා. ගිය අම්මගේ නීතියක් තියෙනවා. ඒ ඔක්කොම මේ කවවාගෙන කණ්ඩ හදාගත්ත නීති. වැද්ද ගාව ඕක නෑ. වැද්දගේම කිසිම අයිතිවාසිකම් කීමක් නෑ. උදක්ක ගියා යන්න ඉවරයි. නිසා මේ දෙන්නගේ දුකක් නෑ ඊට පස්සේ. නමුත් මේ නව විද්‍යාවෙන් කරලා තියෙන වැඩ නිසා ඔක්කොම අපිට පටවින් මඤ්ඤති. ඒකට පටවියා මඤ්ඤති. මේක ලේබල් කරනවා. මමයි දැක්කේ මේක දිග මෙච්චරයි පල්ල මෙච්චරයි. අනිත් දවස් දැක්කොත් ඒ මලම කුරු වෙලා තිනවා ලොකු වෙලා තිනවා. ඉතින් ඊට පස්සේ ආයෙ කලබල. දැන් පටවිතෝ මඤ්ඤති. ඒ දැකපු දේ කෙරෙහි පිටලා කටයුතු අනික් අය කියලා දෙන්නවා මමයි දැක්ක මේක මේ විදිහට බලපන් මෙහෙමයි මෙහෙමයි කියලා ඒක අල්ලගෙන ගැහෙන්න පටන් ගන්නවා. ඊට පටවින් මේටි මඤ්ඤති අන්තිමට ඒක මමයි මම ඒකේ කියන පැදීමට වැටෙනවා. ඒක නිසා භාවනා කරන කෙනාට ඒ දකින වාරයක් පාසයි දකින දේත් එක තමයි සම්බන්ධ වෙන හැටි. නැත්තම් ඒක ආත්මීය වශයෙන් ආත්මාත්මීය වශයෙන් ගන්න හැටි අල්ලා ගන්න අමාරුයි. මොකද හේතුව තාමත්ම සීක්‍රේ හිතේ. ඉඳන් සරුවචනන්සේ ඒ ආනාපාන සතිය වගේ රූප ධර්ම පටවිය ආපෝතේජෝ කියන හතර මහා භූතයන් සම්බන්ධ කරලා සතිය සමාධිය හොඳට දියුණු කරලා අන්නේ දියුණු වෙච්ච සතියෙන් ඒකට කියන්නේ අපි කායන පස්සනාව කියලානේ වේදනාන පස්සනා චිත්තාන පස්සනා දියුණු කළා ධම්මාන පස්සනාවට යනකොට කියන්නේ දුටු දේ ඇසූ දේ විඳපු දේ ඉතින් කල්පනා කරපු දේ ආදී වශයෙන් සෑම දෙයක් විසීම අර දියුණු කරනද සතියෙන් සමාධියෙන් බලන්න. සතියෙන් සමාධියෙන් බලනකොට සාමාන්‍ය ලෝකේ නිදර්ශන වලින් පෙන්වන්න පුළුවන් අපි යම් කිසි වස්තුවක් දිහා එල්ල කරලා බැලුවොත් ඒකෙන් අදහස් වෙන්නේ අනික් වස්තුන් නොබලා සිටිනවා. දීයති සියලු වස්තුන් කෙරේ එකකට හිත යෙදුවා කියලා කියන්නේ අනිත් දේවල් ප්‍රතික්ෂේප වීම. එතකොට අපි සතුටු වුණාට අපි එකක් තෝරගත්තයි කියලා අපි විශාල වශයෙන් විශාල ප්‍රදේශ ප්‍රතික්ෂේප කිරීම එකක් තේරිව නම් පටුත්වයේ තුල සිද්ධ මේ ප්‍රතික්ෂේප කළ දේවල් තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. මේ මම තෝරාගෙන හිත යොමු කරපු දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සරුවත්යන්සේ සඳහන් කරනවා අපි යම් කිසි රාශියක් තුලින් එකක් තේරිමිටි උපමාන පහක් පාවිච්චි කරනවා. සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිඥාන කන්ති. අපි ශ්‍රද්ධාව නිසා මේකයි හරි අරක වැරදි කියලා ප්‍රතික්ෂේපයක් සහ ශ්‍රද්ධාවෙන් බාර ගැනීමක් තියෙනවා. රුචිය නිසා මේක මගේ රුචිය මේක මගේ රුචිය නෙවෙයි කියලා ඉතාම සුළු කොටසක් දැඩි ලෙස අල්ලා ගන්නවා රුචි තත්ත්වය. අනුස්සවේ කියලා අපේ ගුරුනාච මෙහිමයි අපිට කියලා දීලා තියෙන්නේ කියලා අසු විරු ඥානය කියලා බහුද අපි කියන්නේ බමුණු මතකය. ඒ මතයේ ඉඳගෙන සමහර දේවල් අල්ලනවා ඒව අල්ලන්නේ නැති කට්ටිය ප්‍රතික්ෂේප කරනවා ඒ දේවල් ප්‍රතික්ෂේප ඒකට කියනවා අනුස්සව. ආකාර පරිවිතක් කියලා කියන්නේ වාද කරලා වාදෙන් දිනන එක හරි. වාදෙන් පෙරදිච්චේව වැරදි කියන. ඊට දිනපෙකල. නිත්‍යනිඥානකන්ත කියලා තමන්ගේ දෘෂ්ටි අනුව මේ දේවල් හරි මේ දේවල් වැරදි කියලා මින් කරනවා. මේ සෑම දෙයකම ਸਰවඥාන්ත කියනවා පුංචි හිලක් තියෙනවා. සද්ධාව නිසා තෝරාගත්ත දේ තුළ සත්‍ය සත්‍ය නොතිබෙන්න පුළුවන්. ශ්‍රද්ධාවේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරපු දේ තුළ සත්‍ය තියෙනවා. තමයි රුචි කියලා තෝරාගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. අරුචි කියලා ප්‍රතික්ෂේප කළ දේ තුළ සත්‍ය තියෙනවා. ගුරු මතය, බමුණු මතය කියලා අල්ලාගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. මේක වැරදි මතය කියලා ප්‍රතික්ෂේප කළ දේ තුළ සත්‍ය තියෙනවා. තර්කයෙන් ඔප්පු කරපු දේ පචයක් වෙන්න පුළුවන්. සත්‍ය තර්කයෙන් පෙරදුනා සත්‍ය එතන තියෙනවා. මගේ දෘෂ්ටිය මගේ දැක්ම කියන ගත්ත දේ තුල සත්‍ය මතු වෙන්න පුළුවන්. මගේ දෘෂ්ටිය විරුද්ධයි කියලා ගත්ත දේ තුල සත්‍ය තියෙනවා. ඒක නිසා අපි මෙය මම දැක්කු දේ මේකමයි මේකේ නම මෙහෙමයි මේකෙන් අල්ලගෙන ගහින්න පටන් අරගත්තොත් අපි විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කළා ඒක අලුත් තාලේ විද්‍යාඥයෙක් පෙන්ලා දුන්නේ අපි තාම කුඩා දෙයක් ලොක් කරලා බලන කණ්ණාඩියකට ඇහැ කියලා ඒ කණ්ණාඩියෙන් පේන දේ ලොකු වටිනා දෙයකට බැලුවොත් අනිවාර්යයෙන්ම අනිත්‍යය වහන්න වෙනවා මුළු ලෝකෙට හිත යන එක නතර කරන්න. අනිත් මුළු ලෝකෙම ප්‍රතික්ෂේප කරුවොත් විතරයි අර කණ්ණාඩියට එල්ල වෙච්ච දේ චීන කණ්ණාඩිය කියලා කියන්නේ. අන්වීක්ෂය කියලා කියන්නේ. අනුදක්ෂණය කියලා. අනුදක්ෂණයට වෙන දේවල් හිත නොයවා ඒක බැලුවොත් පමණයි ඒක පේන්නේ ඒකෙන් එන්නේ මුළු ලෝකෙම නොබලා සිටීමක් සිද්ධ වෙනවා. ඒ වගේම යමක් රුචි කියලා ඇහුව පමණින් වෙන්නේ මොකද්ද? ලෝකේ ස්වභාවික සියල්ලම ප්‍රතික්ෂේප කරලා මනාබරිත් දෙයට පමණක් හිතියා. මුතේ වශයෙන් මේක මම කැමති සුවඳ මේක මම කැමති රසය මේක කැමති පහස කියලා මුතේ අල්ලපු ගමන් වෙන්නේ ස්වභාවික පද්ධතිය ප්‍රතික්ෂේප වෙලා තාම පටු තීරයකට අපි හිර වෙනවා. විඥාතේ වශයෙන් කල්පනා වෙන දේවල් මගේ කල්පනාවක් මගේ දර්ශනයක් මම චින්තකයෙක් කියලා ඒක ඇල්ලුවොත් අර ස්වභාවික අනිත් දේවල් ඔක්කොම කියනවා. ඒ නිසා සීක පුද්ගලයා දන්නවා තිබිච්චාවේ මගේ ශ්‍රද්ධාව නිසා මේක කියලා දන්නවා. ශ්‍රද්ධාව නැති දේවල් නැති කරන්න විනාශ කරන්න යනවා. මේ ශ්‍රද්ධාව තුළ අත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා කියන දේ බැලීම අශ්‍රද්ධාවක් නෙවෙයි. එහෙම නැත්නම් විප්ලවකාරී වැඩක් නෙවෙයි. මොකද මේක බුදුහාමුදුරුවෝ කියලා තියෙන දෙයක්. තමන් දැක්කට සද්ධාවෙන් දැකපු දේ අපි ශ්‍රද්ධාවෙන් හොඳට භාවනා කරන බුදුහාමුදුරුව පේනවා භාවනාදී. කතෝලික මිනිහට දෙවිනාංශ පේනවා. මුස්ලිම් මිනිසයාට අල්ලාහ් තුම අපේ. Hindu ආගම දානට බ්‍රහ්ම පදාර්ථ පේනවා. දකින්න මොන මල දානියාවත් එයා දන්න දේ නම දාන. දාලා මැරෙන්න පටන් ගන්නවා. අරයා කියනවා නෑ නෑ උඹ භාවනා ක්‍රම වලදී මට නම් පෙන්නේ ජේසුස් වහන්සේ. අන්තිකන කියන පිස්සු. මම භාවනා කරනකොට මට බුදුහාමුදුරුව පේනවා. දකින්න දේ ඒකමයි දෙන නම අපි ගිනිච් එක මිදා නෑ නෑ භාවනා කරන මොනවද පේනෝ කලබල වෙන්න එපා. ඔක ඉස්සරහට යන්නකෝ කිව්වොත් භාවනාව දිනු කරතයි. නැත්නම් අර අල්ලගත්තු දේවල් වල වඩුතාවල්. ඒ නිසා යෝගාවචරය ඇද්ද කරලා බැලුවා. භාවනාවේදී යම් යම් දර්ශන යම් යම් ආලෝක සතහන් ඇලදොල ගංගාවල් වගේ නැත්නම් දෙතිස් කුණප පෙනුනට ඔය කිසි දෙයක රැඳුනොත් මේ මමයේ මේක මාගේ මේක මගේ ආත්මය මේක භාවනා සුබ නිමිත්තක් කියලා අනිවාර්යයෙන්ම එතන ටැග් ඉදිරි ගමනක් නැහැ. අඩු ගානේ සතියවත් නැතුව. ඒ නිසා මේව හරහා බලන්න. එහෙම නැත්නම් ඒ දැකපු දික්ඨින් මාමඤ්ඤ මේක දැක්කා තමයි දැක්කේ නෑ කියන්න බෑ. නමුත් ඕක අල්ලගෙන ගැහෙන්න එපා. ඕක අල්ලන උතන ටැග් ගැහෙන්න එපා. ඊගාව දර්ශනයේ සම්පූර්ණ විවෘත මනසකින් ඉන්න. එනි මේක තමයි ආත්ම ශික්ෂණය කියන්නේ. මේක තමයි අත්ගුත්ත කියලා කියන්නේ Taman taman විසින් ආරක්ෂා වෙන වැඩේ. මේකට තමයි අවිරුද්ධ මනස කියලා කියනවා. සාමීච පට්පන්නයි කියනවා. අරණ ප්‍රතිපත්තිය කියලා කියනවා. ඊගාවෙන චිත්තක්ෂණයට ලෑස්ති වෙන්න නම් මේකේ දැඩිමත් ධරි වෙන්න. යම්ම හේයකින් එක චිත්ත પરම්පරාවක්, රූප પરම්පරාවක් ඉතින් දැක දැක ඉඳද්දී ඉස්සෙල්ලා එකයි පස්සේ එකයි අතර සම්බන්ධයක් ආවොත් ඒකට කියනවා අරමුණු කරයි. ආරම්මන කියලා. නිමිත්ත කියලා. නිමිත්තක් ගත්තයි කියන්නෙම චිත්තක්ෂණ දෙකක් ගැට ගන්න. ගැට ගැහෙන්නේ අවිද්‍යාවෙන් තමයි. ඒ ආධුනික යෝගාවචර කියන නිමිත්තක් ගන්නයි කිය. ආධුනික යෝගාවචර කියන කසින නිමිත්ත ගන්නයි. ආනාපාන නිමිත්ත ගන්නයි කිය. ආශ්‍රව ප්‍රසාර මොන හරි නිමිත්තක් අරගෙන අර නැගිටින්න දඟලන බබාට අත්තලක් වගේ හදලා දෙනවා. නමුත් අත්තල අල්ලගෙන ඉන්න තාක්කල් බබා ඇවිදින්න දන්නේ නැහැ. අත්තල අතාරපු දවසේ තමයි මිනිහට ඇවිදින්න පුළුවන්. නිසා නිමිත්ත තියෙනවා සීමිත ප්‍රයෝජනය. ඊපස්සේ නිමිත්ත අතහැරපු දවසේ තමයි නිමිත්තෙන් වැඩගත්. ඒක නිසා සරුවචයන් සඳහන් කරනවා මෙන්න මේ විදිහට කියලා යම් කිසි වෙලාවක නිරෝධ සමාපත්තියට සමවැදුණා නම් යා නැගිටින්නේ අනිමිත්ත කියන தත්ත්වෙට. අප්පනිහිතයි. නිමිත්තක් නැත්තම් නිමිති ගන්න දෙයක් නැත්තම් කවදාකවත් ප්‍රණිධියක් හිතින් අනාගත પરම්පරාව ප්‍රාර්ථනා පිටින් බෑ. ඉනේන දෙයට නම් ලෑස්ති වෙලා තියෙන අනාගත પરම්පරාව ඕනේ ප්‍රාර්ථනා ඕනේ නැහැ. වෙන අපනිහිත. ශුන්්‍යත. කිසිම මේකට ලයිස්ට්ුවක් කටපාඩම් කිරීම ප්‍රස්තාරයක් ක්‍රමයක් විදියක් මොකක්වත් නැහැ. එළඹ සිට 100 තියෙනවනේ. ඊගායන චිත්තක්ෂණය සඳහා ලෑස්තියක් තියෙනවා. ඉතින් සාමේ දීත්‍ය සුත මුත කියන දැකපු දේ අහපු දේ විදපු දේ සියල්ල විශේෂයි දිට්ඨින් මාමඤ්ඤ දිට්ඨියා මාමඤ්ඤ දිට්ඨි දිට්ඨිතෝ මාමඤ්ඤ දිට්ඨි මේති මාමඤ්ඤති කියලා මේ දැකපු දේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ගත්තොත් ඒ යෝගාවචරයට ඇත්තටම අර විතක්ක විජය වේදනා විජය කියන කියන කායනුපසනාවට පස්සේ හම්බෙන වේදනා වේදනා විජය හරහා යන්න පුළුවන්. ඊකට හම්බෙන චිත්තානුපසනාව විතක්ක විජය හරහා යන්න පුළුවන්. ඊට පස්සේ කලෙලි වෙන්නේ ධම්මානුපසනාව. ඒක නිදර්ශනයක් වශයෙන් ගත්තොත් එහෙම අපි භාවනා කරනකොට යම් තැනකදී භාවනාවට අරමුණත් එක්කත් මුහුණ දාලා ඉඳද්දි හිතවිලි වැඩි වෙන ගතියක් එන්න පටන් වෙනදා නාපු විදිහට හිතවිලි නිකන් tempat වෙලා තිබුණ වීමැසි පොදියක් එක පාරට ඇවිස්සනා වගේ මුදාහරින වෙලාවක්. මුන්ට ඉදිච්ච පුවක් හිටක් කරන දෑතවදා ගල ගහපුවාම පුවක් හිට සීසීකට විසිලා යන්නේ. ඒ වගේ විසිටන ගතියක්. ඉතින් මේ විසිටන ගතිය එනකොට ඒ යෝගාචර හරියට පශ්චත්තාප වෙනවා. අයියෝ මගේ සතිය කැඩලා සමාධිය කැඩලා මට ඉස්සෙල්ලා අරමුණේ ඇලහොල්මනක් නැතුව පවත්වන්න පුළුවන් හිතක් තිබුණා දැන් කරන්න බෑ සති සමාධි නැති වෙලා. නමුත් මේ යෝගාචර කියලා දුන්නොත් ඔය හිතවිලි එනේවා මමේ කියා ගන්න එපා, මගේ කියා ගන්න එපා, මගේ ආත්මය කර ගන්න එපා. ඔය හිතවිලි තියෙද්දිම උසම දිහා බලන්නකෝ. කුඹි මෑකිලිම දිහා බලන්නකෝ. සක්මන් කරන වම දකුණ දිහා බලන්නකෝ. බැරිද කියලා බලන්න කිව්වොත් කටත් කරලා තුන හැබැයි තමයි මේ හිතවිලි තිබුණාට මට අතමුණ පේනවා. එහෙමනම් මේ හිතවිලි වලට උපන්න සාතික ලියන්න යන්න එපා. අයිතිවාසිකම් කියන්නේ බෙවුවා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියන එකට පටවින් මාමඤ්ඤි, පටවියා මාමඤ්ඤි, පටවිතෝ මාමඤ්ඤි, පටවින් මේති මාමඤ්ඤති කියන මන්ත්‍ර ජප කරන්නේ. ඒකට හිතවිලි පිටිපස්සට ගිහිල්ලා හරියට මඩ බොරමඩ සහිත වතුර ටිකක් කලතු කරලා වීදුරක දාලා තැම්ප කබඩයක් උඩ තිබ්බාම අවුස්සන් නැතුව හිටියොත් ඒක තැම්පත් වෙනවා. ඒකට වතුර පිසිදු වෙනවා. ඒ වගේ ආයෙත් ඒ හිතවිලිත් එක්ක හැපෙන්න අඳුනා ගන්න මගේ කියා ගන්න ගියේ නැත්තම් හිතවිලි පාටව ඉබේම මන්දි පිළිගන්න. ආයෙසරක් හිත ධාමත්ම ජයග්‍රහීතන කපේ. ඒ වගේම පුංචි පුංචි වේදනා වගේක් වෙනවා. වතුර වැටලා වගේ දඟලනවා, කුඩල් යනවා වගේ දැනෙනවා, හිටි යනවා වගේ තේරෙනවා, ඉදිකට දුවනවා වගේ තේරෙනවා, නලියෙනවා, කම්පණ වෙනවා, චංචල වෙනවා. මොනවාක්වත් නැහැ. හොත්තට රත් වෙච්ච රබානකට ගහනකොට වගේ මේක ඇදිලා හිටිනවා. ආ මේ වෙලාවෙත් යෝගාවචරයට ස්පාසු නැතිව ඉඳගෙන හිටියත් ඇවිද්දත් විතර වැඩ කෙරුවත් හොඳටම පේනවා මේ ඇඟ ඇතුලේ নানা ප්‍රකාර කම්පන චංචල. මේවත් එක හඳුනා ගත්තොත් මේ චංචල මමය මේක මගේය මගේ කියාගෙනමයි එන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙනවා යන්ත්‍රය. නැත්තම් මන්ත්‍රය. මේ නලියන දේ මම නෙවෙයි කියලා. නලියන දේ මගේ නෙවෙයි කියලා පාරගන්න. නලියන දේ මගේ ආත්මේ නෙවෙයි කියලා බාර ගන්න. එතකොට ඒක අරමුණත් එක්ක ධන සම්බන්ධ කරන්න පුළුවන්. අන්නේගේ දිත්ත සුත මුත විඤ්ඤාත කියන මේ හතරම ආපුවාම පෘථිවිය සම්බන්ධයෙන් වගේ පටවින් වගේ දිත්තිං මාමයි. දිත්‍යා මාමයි. දිත්තිතෝ මාමයි. දිත්තිං මේත් මාමයි. දිත්‍යෝ දිත්ත කොයි එක ගත්තත් මෙන්න මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අඩු ගානේ භාවනා කරන සතිය සමාධිය තියෙන වෙලාවදී මෙනෙහි කරන්න පටන් ගත්තොත් පේනවා මේක හරියට දෙයට බුරුල් වෙච්ච පසකට පෙල්ලකින් දමලා යනවා වගේ කිසි බාධාවක් නැතුව සත්විලි වේදනා මොනවද වුණත් අරමුණේ හොඳට මිනිමිදින්න පුළුවන්. එතකොට තමයි තේරෙනවා මේ විදියට දිනු පවණු කරගන්න ලද්ද සතිය. බාධා තිබුණු පළියටම ඒව මහා ආත්මයක් කරගෙන ඒවට සැලෙන්නේ නැති සතිය දිනු කරගත්තොත් ඒ යෝගාවචකයට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වෙනවා කියන එක එනසම් කරදර කරදර කරගන්න නැතුව යනවා කියන එක එහෙම නැත්නම් මේ කරදරේ එන්නේ මෙහෙමයි පවතින්නේ මෙහෙමයි යන්නේ මෙහෙමයි කියලා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සක පරිණාමයෙන් කියලා ඒකට දැඩි මත දහරින් නැතෝ ප්‍රතික්‍රියා නොකර ආතතිගත වෙන්නේ නැතෝ බලානින්දීම මොන්නක දැනගත්ත ගමන් තේරෙනවා මේක නිවන් රසයක් බාධාවල් නැතිකම නෙවෙයි මෙතන කියන්නේ. මේ බාධාව හරහා බලන්න. බාධාවට මූණ හොස්ස දික් කරගෙන නෙවෙයි බලන්නේ. වත් ආදෙන. ඌව ආවට මට කරන්න ඕනේ වැඩේට බාධා වෙන්නේ මම මේකට ගැටුනොත් තමයි. මේවා මගේ කියාගත්තොත් මම කියාගත්තොත් මගේ ආත්මේ කරගත්තොත්. බුදුහාමුදුරුවෝ හොඳටම එහා පැත්තට ගිහිල්ලා අපට කියනවා මේක අවස්ථාවේදී මේ භාවනා කරගෙන යනකොට එනකොට කායනපසනාව සම්බන්ධ කරගෙන මේ කම්පන චංචල ආදී පට වියාපෝ තේජෝ කියන හතර මහා භූතයන්ගේ හොල්මන් එනකොටත් සමහරු හරියට හිතා ගන්න බැරි වෙනවා ඇඟ පාලනය කර ගන්න බැරි වෙනවා. වෑනිනවා, දඟනවා, දාගි ගන්නවා, ගහනවා, කඳුළු ගලනවා, කහිනවා, নানা ප්‍රදේවල් එනවා. මේ සෑම දෙයක්ම මම වාගේ කියාගත්තොත් හැම එකටම බෙහෙත් බලනවා. හැම එකටම කමටහන් සුද්ධ කරනවා රෑමක් දානවා. ඇත්ත ඒ වෙලාවට ඒ උදව් කරලා බය අරවන්න ඕන. නමුත් ඊට පස්සේ කියනවා දැන් නම් පටවියාපෝ තේජකම් මට පුළුවන්. නමුත් වේදනාවක් නම් බෑ කවදාකවත් නැති විදිහට මේ කන් කිඩු වල නාය දෙපැත්තේ ඇස් කෙවෙනි වල උඩුතල වටේ නිතරම මීමැසි පොදියක් බැඳා වගේ වෙස් මුණක් දැම්මා වගේ නැත්නම් හිතී තිබිලා හිරි යනකොට වගේ නැති සංවේදනා වගේක් එනවා. ඒක මම මාගේ කියාගත්තොත් අහුවේ. ඒක එන්න ඇරලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි කිව්වොත් ඒක හරහා යන්න පුළුවන්. ඊට පස්සේ අර කියන හිතවිලි මට්ටම්. ඒ හිතවිලි කිසියම් පණවිඩයක් යන හිතවිලි නෙවෙයි. නන්නත්තර හිතවිලි. ඒවයි එන්නේ ඇත්තටම කරදර කරන නෙවෙයි අරමුණ පැත්තක දාලා ඒක දිහා බැලුවොත් ආයෙ ඒක දිගට තීරමක් ඇති හිතිවිල්ලක් බාටපත් වෙනවා. බලන්නේ නැතුව ගණන් ගන්න නැතුව හිටියොත් ওই මූද මැදදී බින්දෙන රැළ තියෙන. ඉවුරට එන්නේ නැතුව අන්න වගේ ඒ ඒ තැන ලොප් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ රූප පේනවා ඇහෙන් මනසින් සද්ද ඇහෙනවා ගන්ධ රස පහස දැන මේ සේරම මාමඤ්ඤය කියන මේකේ අන්ධ පෘ탁 යන බැල්මකින් තොරව බලන්න පටන් අරගත්තොත් පේනවා මේවා සේරම කරදර වෙන්නේ මෝඩයාට. මේවා සේරම කරදර වෙන්නේ ප්‍රතික්‍රියා කරන කෙනාට. මේවා සේරම කරදර වෙන්නේ මමයි මාගේ කියා ගන්න කෙනාට. එනිසායිව අල්ලාගත්තේ නැති මනසින්. ඒක තමයි අර මේක මේ මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ පටවින් මාමඤ්ඤි, පටවියා මාමඤ්ඤි, පටවිතෝ මාමඤ්ඤි, පටවින් මේති මාමඤ්ඤි. යම් තැන්වල තමයි දකින්නවා නේතම්මම නේතෝ හමතු නමේසෝ අත්තා. මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. ඉතින් සත්බොජ්ජං කියන හැම තැනකදීම පෙන්න බොජ්ජංග ධර්ම දිනු කරලා ඒක විවේක නිස්සතං විරාග නිස්සතං නිරෝධ නිස්සතං වසකපන්න. බොහොම විවේකීව බලන්න වේදනාවක් ආවයි කියලා දැඩි වෙන්න එපා. හිතවිල්ලක් ආවයි කියලා විවේකීව හිතවිල්ල මුලමදාක බලන්න. ඒකට හරහා බලන්න. සද්දයක් ආවත් උකට කිපෙන්න එපා. ගැටෙන්න එපා. වෙහෙස වෙන්න එපා. මේ සද්දේ ඉස්සෙල්ලත් හිතවිල්ල හිත අරමුණේ නම් සද්ද ගියාට පස්සේ හිත අරමුණේ නම් සද්දක් නාවා වාගේ යන්නේ කියලා. ආන්නේ විදිහට විවේක නිශ්චිත විරාග නිශ්චිත මේක මේකට රාගයක් හෝ ද්වේෂයක් ආවොත් තමයි යෝග පිළිබඳ මඤ්ඤණා කරන්නේ. මඤ්ඤණා නොකර මේව ඔක්කොම පෙරෙනවා. විශේෂයෙන් මම කියන්නේ මේ බාධා ධර්ම ඝන බහල කරගන්නේ මේව ස්ථිර කරගන්නේ අපේ නිත්‍ය සංඥාව. ඒව නිත්‍ය නෑ. ඒක අනිත්‍ය සංඥාවෙන් දාලා බැලුවොත් දෙගුණයක් වේගෙන් ඒව වාෂ්පීකරණය වෙන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි වේගයක් එතන තියෙනවා. නමුත් කවුද මෙච්චර සංසාර කාලයක් නිත්‍ය සංඥා හිටපු එකන අනිත්‍ය සංඥාවට මාරු කරන්නේ කොතනද? ඒ වගේම මේ බාධක ධර්ම වලට නිකටල්ලේ තියාගෙන අනාගත සැලසුම් කර කර සැලසුම් කිරීම අපි හිතනවා ආත්ම ආසාවෙන් ආත්ම සෙනෙහසෙන් කරන දෙයක්. නැත්නම් මං ගැලවෙද්දී මම සැලසුම් කරන්නේ. බුදුහාම කියනවා අත්ත්ගුත්ත කියනවනම් අත්ත් කුසල කියලා කියනවනම් ස්වార్థය කියලා කියනවනම් මෙන්න මේ විදිහව අල්ලගන්නේ නැති අපන්නක හිතේ. එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාවෙන් හිතියොත් ඒ විෂමතාව තුළ සමතාවය හොයන්න පුළුවන් අත්ලෝක ධර්මයේ තුල. මෙන්න මේ පාරට මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනවා. ඒ නිසා බාධාවේ හැටියටයි ඒ තන මධ්‍යම ප්‍රතිපදාව තමයි හදාගන්නේ. නමුත් මෙතන අපි සාකච්ඡා කරන්නේ මූලධර්ම. ඒ නිසා ගන්න අප සඳහා එන බාධාව අරගෙන බාධාවක් නැති එක අපි කියන මූලධර්මයේ මූල කර්මස්ථානයි. මූලධර්මයට ප්‍රතික්ෂේප වෙන හැම දෙයකදීම ඒක හොඳට දැනගෙන මේක හිතවිල්ලක්. මම දැන් ඉන්නේ මුල නෙවෙයි. ඒකේ මැදයි ප්‍රතික්‍රියා නොකර මේක දිහා යහදල්මක් දකින්න මධ්‍යම ප්‍රතිපදාවෙන් මේ හිතවිලි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කිය. එහෙම නැත්නම් ඒක විවේක නිශ්චිතව බලන්න. විරාග නිශ්චිතව බලන්න. නිරෝධ නිශ්චය මේක වුණත් යනවනේ සංකිච්ච සමුදය ධම්ම සබ්බන්තන් නිරෝධ ධම්ම වගේ ඔය සෑම දුකක්ම ගැලී ගන්න යනවා ඒ දිහා ඒ විදිහට බැලුවා ගැලී ගන්නේ රුචර්චකම් පහල කරලා ප්‍රතික්‍රියා කළා ආ මේ විදිහට මේ එන බාධක વિશે ගත්තොත් මූල කර්මස්ථානයේ බාධක වලින් තොරව පවත්වන ශක්තියට වැඩිය මෙන්න මේ බාධක තියෙද්දී ඒවා વિશેයි නීතම් මම නේසෝ හමස්සේ නුමේසෝ වත්තා කියන කාරිත අඳුනා ගත්තොත් බලවත් සතියක් යන්න බලවත් සතිපට්ඨානයක් කියන්න පුළුවන්. එන්නේ ඒ සතිය තමයි කටහොදලා කියන්න පුළුවන් උනේ සති බලය කියලා. පමාදේන කම්පතිටි සති බලං කියලා සාරිපුත්‍ර සඳහන් කරනවා. අරමුණේ ඉන්නතු හිත ප්‍රමාදයට වැටිලා. නමුත් කම්පා වෙන්නවා. කම්පා වුණොත් ඒ බලය කෙලස් බලය වැඩි වෙනවා. අකම්පිත භාවය තුළින් සතියට බලයක් ලැබෙනවා. ඒකයි ඉවසන්නා නිවන් දකි. කන්ති පරමං තපෝති තික්ක. ඉතින් මේක අර අන්ධ පුතක් දැනට අසුසා පුතක් දැනට කවදාකවත් මේකෝල හිතන්නේ මේක බුරුලකමක්, යාප්පු වීමක්, බය අඩු ගතියක්, කොන්තපන් නැති ගතියක්. අපිට කියලා තියෙන ගැහුවක් ගන්න. බැන්නොත් බැනපන් කියලා අපි කරනවා කියලා යනවා. ඒ හැමදාම එන්නේ එකක් එක පැටලෙන. මෙන්න නොපැටලියන මනුස්සයා දකින්නකොට පැටලෙන කතිය ඊර්ෂ්‍යා කරනවා. මේක කොහොම යනවද කියලා ඒකට කියන චපලකම කියලා. මේවගේ මේවයි ගැටෙන්න නෙමෙයි අපි මෙතෙන්ට ආවේ. නමුත් ඒව අපිත් එක්ක ගැටෙනවා නම් අපි දැනගන්න ඕනේ හරියට මේ ත්‍රිවිල් කාරෝ ඉඳ හම්බෙන තැනින් දාගෙන යන්නේ. පිටිපස්සෙල්ල සලුත් දාන්න යන්නෙත් නැහැ ආඩම්බර කතා කරන්න දැන් කකුල් දෙක තියාගෙන අස්සින් දාගත්ත ගියා. ඒකේ මාරය අපට හරස් වෙලයි නමුත් හොඳයි කකුල් දෙක අතර ඉඩක් තියෙනවා රිංගුවා ගියා. කකුල් දෙක අඳුර ගන්න මේ යාගේ යාගේ කකුල මේ මේ කකුල අන්ත දෙක අඳුර ගත්තා නම් මට මාවත හොයන්න ලේසි. ආන්නේ විදිහට හොයන්න නම් බාධක එන්න ඕනේ වෙනවා. එනේන බාධාව මේකයි කියලා දකින තිරය නැත්නම් බාධාව පිළිඹු වෙන්නේ මූල කර්මස්ථානට සාපේක්ෂව. එන්නේ නිසා බාධා නැති වෙලා 100ක් මූල කර්මස්ථානට. බාධා ආවට පස්සේ බාධාට හොඳට විවේකයේ බලලා මේ බාධා අතර මූල කර්මස්ථානයේ නැති බංගස්ථාන වෙලා තියෙනවද තියෙනවද කියලා හොයාගත්තොත් ආයෙත් අපිට භාවනා සඳහා මුලක් නිවහනක් පැලස්සක් හම්බ වෙනවා. එතන ඉඳලා හැබැයි මූල කර්මත්තන් හිඟන්ට යන්න එපා. ඒක සමතේ වෙනවා. ඒකත් වෙලාවක අවශ්‍යයි වෙහෙස වෙලාවට. එතන ඉඳලා මේ බාධාවේ මුලැඳාක බාධාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න පුළුවන් නම් අන්තිම මූල කර්මස්ථානේ සංසි දුක්ඛ අනාත්ම බලන්න පුළුවන්. එතකොට තමයි අපි කියන්නේ ඒක ප්‍රතිපදාව සම්පූර්ණ වෙලා ඒ මාර්ගස්ත අවස්ථාවක් කියලා කරලා පලස්ත අවස්ථාවටපත් වෙනවා. නමුත් මගේ පුද්ගලික අත්දැකීම නම් මේ මාර්ගස්තාව තමයි ජීවිතේ විචිත්‍රතරම අවස්ථාව. අන්තිම සෙල්ලක්කාර අවස්ථාව. ඉතින් ඒ නිසා ඒක හරි වෙහෙස කරා. ඒ මොකද ඒක නිකන් හමුදා පුහුණුවේ ඉන්න සෙබලෙක් වගේ. ඉතින් හරියට පුහුණු කරනවා. ඒක Taman ඉල්ලලා ගත් එකක් නෙවෙයි. ලාභයකට සත්කායක අනුන්ට කියාපාන්න ගත් එකක් නෙවෙයි නිසා වන්දනීයයි පූජනීයයි. නමුත් මේ වන්දනීය පූජනීය කෙනා දැනගන්න ඕනේ මේ බාධක ඉන්නේ කාගවත් සලසුමකට නෙවෙයි. නයිදං අත්ත කතම් බිම්බං නයිදං පරකතං අග මේ දේවල් මම විසින් ප්‍රතිබිම්බයක ප්‍රතිනිර්මිත ප්‍රතිබිම්බයකුත් නෙවෙයි නයිතම් පරකටන් අඝං මේක අනුන් මට කරලාද හෝ නියමකුත් නෙවෙයි හේතුන් පටිච්ච සම්භූතං හේතුඵල ධර්මයේ අනුව ඇති උනේ හේතු භංගා නිරුද්ධති හේතු නැතිලා නැති වෙනවා මේ නැති වෙන්න දෙන තු අල්ලන එකට තමයි ප්‍රතික්‍රියා කරන්නේ අන්න ඒක නොකරන්න නම් හොඳට බණ අහලා තියෙන්න ඕනේ ඒ වෙනකොටත් සතියෙන් සමාධියෙන් යුක්ත වෙන්න ඕනේ. බාධාවක් එන්නම ඕනේ. අන්නේ බාධාව හරහා ගියාට පස්සේ ලොකු තෙලක් ලොකු ආත්ම ශක්තියක් ඇති වෙනවා. ඒ පුද්ගලයා එහෙම පුද්ගලෙක් කවදාකවත් මේ මාර්ගෙන් පිට යන්නෙත් නැහැ. උසේ ආරියර ගඟට වැටිපෙන්නේ ඒකාන්තයෙන් මොහොතට ගහගෙන යනවා වගේ යෝගක්ෂේමයටමයිපත් කරන්නේ. ඒ නිසා ඒක එක රැයකින් එක බණකින් එක කමටහන කිව්වෙන්නේ අපි නානාකාරින් එකට අනුග්‍රහ කරන්න ඕනේ. අදත් මේ ධර්ම දේශනාවට ඒකට වෙච්ච අනුග්‍රහයක් ඒ නිසා කරගෙන යන වැඩවලට මෙවුවා සම්බන්ධ කරගෙන විච්ච සෑම වැරද්දකින්ම පාඩමක් කරන ඉදිරියට යන්න ගියොත් ධර්මයේ සජීවීකම දැනේ බුදුහාමුදුරුත් එක්ක ඉන්න වගේ දැනේ Tamanට කාගත් පර උපදේශ රහිතව ප්‍රශ්නිකදී කටයුතු කරන්න එන්න පටන් ගත්තට පස්සේ මේ යෝගාවචරයට ඔන්න යෝගාවචරය කියන්නේ. නිසා චිර දිනාට අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා කියලා දිනාටම සනසින් දා වේවා කියන ප්‍රාර්ථනාව. ඒ අපි පැයක පමණ කාලයක් කරන් තියෙනවා. ධර්ම දේශනාව සඳහා ඉතින් දේශනා මාත්‍ය අපි කරන දිව්‍යන් පින්දීම් ඥාතිල පිප්පමණීම් කරන කලින් කිව යුතු කළ යුතු ප්‍රාර්ථනා කරන අපි එකට ඉවසර බලමු. එහෙම නැත්නම් අපි පේන පේන නැත්තර පින් පැමිණීමේ ඥාතිද්දි පින් පැමිණීමෙන් අපේ දේශනා සසර සතිවාරය සමාප්ත වෙනවා. මොනම හරි විද්‍යා පළවෙනි වෙලාවට වෙන වෙලාවේ විවේක නිශ්චිත නැහැ. හරි සිලිලාරයක් තියෙයි. කෝඩු ගති කෝල ගති. ඉතින් ඉතින්දී ඉතින් දුව වේලා ඉතින් මේක හරිද වැරදිද නියම මාර්ගයේ ධර්මයේ මේක. ඒක ඇත්තටම සෞඛ්‍ය සම්බන්ධ වර්ධනයක් නම් ගුරුවරයා කතා කරලා කියනවා. ඔබ දැන් ආශේවනයක් ඔය තියෙන්නේ නිකන් අසුරක් විතරයි. ඔබ භාවිත කරලා බලන්න. ආසේවිති භාවේති බහුලී කරු. භාවිත කරනකල නැවත ඔබට ඉන්න දෙන්න. නැවත ඔබට දෙනකොට අර සිලිලා හරිනේ. පළවෙනි සැරේ දකින්න එක දෙවෙනි සැරේ නෑ. එන්නේ එන්නේ ඔබ එදිනදා වැඩක් කරනවා. එදිනදා වැඩක් වුණාට පස්සේ ඉතින් ටිකක් අහු වෙනවා මේ වගේ කලබලයක් එනකොට රින්ගගෙන යන ඊට පස්සේ කෙනෝක බහුලීගත කරන්න ලක්ෂ කෝටි වාරයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒක වෙන්න මොහොතකට කලින් දැනගන්න මෙන්න දිග්ගිය වටන් ගන්නයි හදන්නේ. වෙනකොටත් හොඳ ගන්න මේ මැද. දහස්වර වෙයි කරලා තියෙනවා කලබල වෙන්නේ. ඉක්ුණාට පස්සේ ඒක අගියාර ඉස්සල්ලාම අපි දන්නවා වාහනික නේතුනා ෆස්ට් ගියර් එකට දාලා වාහනේ එළියට ගන්නවයි කිව්වම මහා විශාල රටක් රාජ්‍යයක් තමයි. ඊට පස්සේ සෙකන්ඩ් තර්ඩ් ෆෝත් ගිහිල්ලා අන්තිමට හුරු වුණාට පස්සේ නිතරම වාහනේ යන මනසට ගියර් එකට දානවා දන්නෙත් නෑ පිකප් එක දෙනවා දන්නෙත් නෑ සින්ක්‍රොනයිස් කරන්නේ නෑ ඉබේම දන්නවා දැන් টොප් එකේ ඉන්නේ කියලා. අර එකක් අත්ත බෑ මගේ ඇදලා. අර හැම දෙයක්ම සිද්ධ නැත්තම් එන්ජින් එක නොක් කරනවා හිතෙනවා. මේ වගේ බහුලීගත කරාට පස්සේ ඒ මනුස්සයාට දෙනවා ෆස්ට් එකට දාන්න ඔත්තර ඉගෙන ගන්න ඕනේ. නමුත් ඒ මනුස්සයා මුල පටන් ගත්ත දවසට කිව්වොත් නිසා අනිත් එක්කනට කියලා වෙනකොට ඒ අනම්මනම් මොකුත් ඕනේ. යා ෆස්ට් එකට දැමීම මුළු ලෝකෙම වගේ. අඳු පුරා පත්තු කරලා වාහනේට වැඳලා, ස්ථිර බිලෙකට වැඳලා, ජීවත් කරලා එන්ජින් එක ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ කරපන් කියලා ඒක ලොකුවට පෙන්ලා දෙනවා. එයාට ඒ කෝඩු ගතියට තනතුරු. වගේ හැමදේම ලක්ෂ වාරයක් වෙනකොට තමයි මනුස්සයා අපි සාසනය කියන්නේ වශී කරගන්නේ කියලා. එහෙම නැත්නම් මේ සීසන් සීසන් කරන්න පටන් ගන්නවා. ඒකයි භාවනා මධ්‍යස්ථාන කියලා කරන්නේ. පළවෙනි වතාවට මුන්තිට ගෙවල් දොරවන්නත් වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී ඒක නැවත නැවත ගනිමින් ගනිමින් කරගෙන කරගෙන යනකොට ඒකේ ඒක ඒකේ දක්වන ආකල්ප වල විශාල පරිණාමයක් සිද්ධ වෙනවා. ඒක හිතා ගන්න බැරි තරම් සීක්‍රේ සිද්ධ වෙනවා. එතකොට මේ ඒ සීරු මාරු වැඩ එකක් කරනකොට තව එකක් කරන්න පුළුවන් විවේකයක් හම්බුනවා. දෙකක් කරනකොට තුනක් කරන්න පුළුවන් විවේකයක් හම්බුනවා. අන්තිමට බලනකොට ඉස්සලා නම් කියනවානේ සතිය වඩනකොට එක දෙයයි වැඩි වැඩ වාර ගන්න එපා. ඒකම කරපන් කිය. ඒකේ සම්පූර්ණ ප්‍රතිපක්ෂගෙන ඔය තුනම කරනකොට තව එකක්. ඉන්නේ ඉන්නේ තමන්ගේ අරාශය වැඩි වෙනවා. මේ සර්වඥාන්සේ කෙලවරටම ගිය නිසා සරුවඥ. මුළු පරාශයටම විවෘතයි. අපි ඇත්තටම රහත් වෙන්න ඉච්චර ඕනේ නැහැ. සෝවන්නේ දෙච්චර ඕනේ පොඩි ප්‍රදේශයයි. නමුත් සර්වඥාන්සේ ඒකට පුළුවන්කම තියෙද්දි පාරමිතා පුරමි චාල පරාසයකට ගියා. ඒ නිසා මේ ඒක දිනදා වැඩ කරනකොටත් වෙන්න පුළුවන්. උනාට පස්සේ මේකයි පුහුණු කළ යුත්තේ මේකයි භාවිතා කළ යුත්තේ කියලා තේරුම් කරලා දීමේදී කර්මස්ථාන දරුවලට තියෙන පොඩි වගකීම් භාරයක්. නමුත් හොඳ පෙරුම්කා ඇති කෙනෙකුට නම් තේරෙනටක් ගාලා හරි හරි මේ වැරදුනා වැරදිලක් නෙමෙයි මේ සිලිලාරයක් තියෙන ඕක වෙන්න ඇති. භාවිත බහුලීගත කරගෙන කරගෙන යනකොට මේ කොච්චර ප්‍රථම ධානය ලැබුවත් ඒක විවේකීව ප්‍රථම ධානයට යන්න ඉන්න බැන්නම් මේ ප්‍රථම ධානයට බාහිර. ප්‍රථම ධානය ඇති කරන්න ඕනේ දැන් අසුගත මහරහතන් වහන්සේ ඇති කරලා තියෙන්නේ පින්නපාති වඩනකම. ගියක් ඉස්සරහට යනකම් යන්නේ වම දකුණ කියලා. ගියේ ඉඳගෙන පාත්‍රය ගන්නකොට ගෙදර අම්මා ඉදලා කියලා ගෙට දිව්ව දැක්කම. පිඟානක් කොප්ප හැපෙන හැප දැනගත්තම දැන් දැනගන්නවා දැන් මෙතනින් පින්නපාත ලැබෙනවා. එතනදී ඩග්ගාල ප්‍රථම ධ්‍යාන සමාධිය. මෛත්‍රී. අම්ම ඇවිල්ලා ඉස්සරහට එනකොට ඥානෙන් නැගිටලා පාත්‍රය ඇවිල්ලා බෙදපු පිඟා පිටට සුවපත් වේවා කියනකොට සම්පූර්ණ ආනිසංස ලැබෙනවලු. මොකද හිතගෙන සමාධියට යනවා. හිතගෙන ප්‍රථම ධ්‍යානෙ යනවා. ဒုတိ ය තෘතිය පස්සේ. ඉතින් ඒක ලොකු සාන්තින්න කාලේ කිව්වේ යුද්ධේ එනකන් ඉන්න එපා ආයුධ ගාලා තියාගන්න. නිතරම ගාලා තියාගන්න ගත්ත ගමන් වැඩට යන්න. යුද්ධය ආවට පස්සේ අවුට ගන්න. ඒ නිසා ධානයක් තියෙනවනම් වශී කරගන්න. මාර්ග ඥාන විපස්සනා ඥානයක් තියෙනවනම් ඒක පුස්කණ්ඩ දෙන්න. නිතර වැඩ කරමින් වැඩ කරමින් වශී කරලා තියාගෙන හිටියොත් එහෙම Taman ඒකේ ස්වභාවය. එතන ඒකට පහදින. ඒ පහදින් නැතුව ඒක Tamanට වශී කරගැනීම තමයි විවේක නිශ්චිතව කියන වචනේ හදාගන්නේ. මම කියන්නේ ඒ විනෝදාංශයක් කරගන්න. අසීරු දෙයක් නිතර විනෝදාංශයක් කරගන්න ඒ ඥාන, ඒ සමත, ඒ විපස්සනා විදෝදාංශයක් කරගෙන ඒක ඔක්කොම නැති කෙනෙක් වගේ ජීවත් වෙනවා. හැමදේම පුහුණු කරන්නේ නැති කෙනෙක් වගේ ජීවත්. ඒකට විරාගයක් තියෙන එක. මේ මම කියලා මගේ ඥාන කොල්ලර එකක් කරගන්න දෙයක් නැහැ. <clears throat> මේ ජීන්දේ දෙයක්. ඒක මේ නිරෝධ නිසිත මෙච්චර ලස්සන ප්‍රථම ධ්‍යානවත් නැති වෙනවා. මොන අභිඥා තිබුණත් ඕවා නැති වෙනවා. ඒ වටිනා දේ වල පාසපැත්තක් තියෙනවා. නිරුද්ධ වීමක් තියෙනවා. ඒකට වස්සක පරිණාමය දෙන්න ලෑස්ති ඒක මේ අගහිත හිතක් නෙමෙයි තියෙන්නේ. ආයුධයක් අවශ්‍ය කරන්නේ වඩුවට වැඩ කරන්න මිසක් නම්බුවට නෙමෙයි. ඒ හතර තමයි අද ලෝකේ අන්තිම දුර්වල. මැනේජ්මන්ට් ටෙක්නික් වලයි ප්‍රයොරිටි සිලෙක්ෂන් වලදී ඔය හතර නැති කට්ටිය තමයි අඳුර පාන්නේ. කියා පාන්න යන්නේ ඔය විවේක නිශ්චිතව නැති අය. කරක් නැහැ අතර. ඒත් හොඳයි නම් තියතර කියලා කියන්නේ කාරී. අඟ උසන්න යන්නේ කොහොමද විවේකීව කරන්න පුළුවන් වෙන්නේ කියන්නේ තිබුණා කියලා නම්බර ගන්න දෙයක් ඒක ඒක හරි ඒක තියෙන කාලේ තමයි බුද්ධ උත්පාද කාලය කියන්නේ මුගා කාලෝ ලෝකයේ කියන්නේ කියන්නේ අනිකට පාගමනවා මානක්කාර ගන්නවා ඉතින් ගන්න ඉහෙලටම ගිහිල්ලා කිව්වා අන්තිම මම හිතමානි එකක්වත් නම්බර ගන්න දෙයක් විවේකීව තියාගන්න ඒ නිසා අපිට බුදුහාමතුරු ඉස්සරහට ගිහිල්ලා උන්වහන්සේ එහා යන්න හිතන්නවා හැම වෙලාවෙම බුදුහන්සේ අයින ඔබ වහන්සේ මට්ටමලවත් අපිට එන්න බෑ. නමුත් ඔබ වහන්සේ ඒ එහාටත් ගිහලා නියතමානී. අපේ නියතමානිකම අඩුයි කියලා ඒ සමාජ ධර්මය ඇති වෙනවා කියන්නේ කියනවා. විපස්සනාවට විතරයි කමටහනක් නැත්තේ. අනික හැම දෙයකම බුද්ධානුසුමයිටි අසුබ කරන මොනම කමටහනක් තිබ්බනම් ඒක සමතේ තමයි. ඒක අඩු ගන්න සමාධිය තමයි. විපස්සනාට විතර කමටහනක් නෑ. මොකද ඕන දෙයකට හැරෙනවා. ඔත් විපස්සනාට පටන් ගන්නෙ සමතෙන්. සමාධියෙන් තමයි නිසා ආනාපාන කම්පණය කරනවා. පිම්බි මැකිලෝන ඒකට කමඨහන ඇතුළට රිංගගත්තට පස්සේ තමයි විපස්සනා පටන් ගන්න. ඒකෝට ඒ කමඨහන මේ ගෙට එනකන් තිබුණ හැඟීම නැහැ ගේ ඇතුළට ගියාට. ඇතුළට ගියාට පස්සේ තමයි විපස්සනා පටන් ගන්න. ඒ නිසා ඒක මුල් කොටසේදී සමතේ තමයි දුවා. එතකොට අරමුණක් තියෙනවා. අපි ආනාපානේ පටන් ගන්න ආනාපානේ ගෙවිලා ගෙවිලා ගෙවිලා නොතෙන්න තැන ගියාට පස්සේ විපස්සනා පටන් ගන්නවා. තියෙන කම්ම තමයි සතිය සමාධියදී උන. ඉතින් එහාට ගියාට පස්සේ ඒ අරමුණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ධාතු මනස පාට බලන්න ඕන දෙකට ලැස්ති. ඒකමත් උඟ දෙනකොට බය වෙනවා. අරමුණ තොතනී නොදෙනී යන්නේ එකමත් බය වෙනවන සුළුයි. ඒ තරම්ම නිත්‍ය සංඥාවේ ගත කරන නිසා. ඒක ඇත්තටම මේ පද ටික මට හම්බුනේ අර සුදස්සන ස්වාමීන්ගේ බණේ. ඒ බණේදී ඒ ස්වාමීන් වහන්සේ මොම ලස්සන විස්තර කරා ලෝකයා හිටලා තියෙන මේ තියෙන දේ තමයි අපි දකින්නේ. ඒ දකින්නේ එතන තියෙනවා කියන්නේ. ඒක පෘථග්ජන මතේ නමුත් සර්වඥාන්සේ පෙන්ලපු නිදර්ශන වගේක් තියෙනවා මිරිඟුව කියන එක. පේන්නේ වතුර වගේ නමුත් එතන වතුර නෑ. එතන තියෙන්නේ මිරිඟුවක්. එතන මායාවක්. ඒ නිසා මුවා ඒක දන්නේ නැති නිසා තිබහට කාන්තාරේ දාඩියේ ඉඳදී දුවල දුවල හති දාලා සාඩි දාලා මැරලා. මොකද එයා විශ්වාස කරන පේන දේ තියෙනවා කියලා. ඥානවන්තයා දන්නවා මේ වාතයේ තියෙන ගැටුමක් නිසා තාපයත් එක්ක වතුර වගේ පේන්නේ උණුසුම උතනදී. එයා ඉතින් දුවගෙන යන්නේ නැහැ මුවක්. මොකද අභිඥාවෙන් දන්නවා මේ තාපේ වැඩිකම නිසා වෙච්ච දෙයක්. ඕකේ වෙන්නේ තියෙන ටිකක් දාටිය දාලා නැගදී නැහිනක. එයා දඟලන්නේ මොකද එයා පේන දේ තියෙන දේ පේනවා. පේන දේ තියෙනවා කියන එක ටික අභියෝග කරන්න ලෑස්ති. තව එකක් කියනවා තමන්ගම හොඳ කණ්ණාඩියකින් මූණ බලපුවාම එහා පැත්තේ මිනිහට පණ තියෙනවා. තමන් කොණ්ඩේ පිනන මිනිහා කොණ්ඩේ පිනන hina වෙනවා hina වෙනවා. නමුත් මේ ඔක්කොම ශ්‍රී ලංකාවට පණ නැහැනේ. පණ දිනවා කියලා රිලා උරන්න කරන්නේ එහා පැත්තට ගිහින්. කණ්ණාඩි අල්ලන්නේ එහා පැත්තක මරන්න හදනවා කොණ්ඩිත් හදනවා විරිත්තන් හදනවා කියන්නේ එහා පැත්තේ කාට පණ දෙන්නේ. ඌ දන්නේ ඌගමයි පේන්නේ කියලා. අපි ඒකට විරිත්තන් යන්නේ. මේ පේන දේ එතන නෑ. ඉතින් නැති දෙයක් පේනේනවා. ඒකට අපි කියන පිළිමිබුව කියලා. මුළු ලෝකෙම පිළිමිබුව. බුදුසසුනේ මේක නිකන් හීනයක්. මේක මායාවක්. ඒක අල්ලන්නේ ගැහෙන්න එපා. ඔක නෑ කියන්නේ යන්නත්. මිනිස්සු අල්ලගෙන ගැහෙන නිසා උඹ මේ මිනිස්සුන්ට ගෞරව කරලා හොඳයි කියපෑ. හැබැයි උඹ ওই දනුව කන්නේ. උඹ හීනේ ගැන විස්තර කරනකොට අපි හීනෙදි බත් කරනවා. নানা ප්‍රකාර දේවල් කරනවා. තරු මාරනවා, කේන්ති යනවා, දාඩි යනවා, හේරම සිද්ධ වෙනවා. ඒකෙදි තියෙනවනේ. නැගිටර වැටෙනකොට. ඉතින් පේනම ඔක්කොම තියෙනම නැගිට පේන දේ නෙමෙයි තියෙන තියෙන දේ පේන්නේ නැහැ. අවදි වෙලා බලනකොට නිත්‍ය සංඥාව. මේක අරගෙන මේක තියෙනවා කියන හැකියාවෙන් බලනකොට ඒක කොච්චර පරිණාමයටපත් වෙනවද අපි කියන්නේ පරිණාමයට කියත් ඒක තියෙනවා. හැමදාම මනුෂ්‍ය දවසින් දවස පැයෙන් පැයට වයසට යනවා. අපිට ඒක පේන්නේ නැහැ. මොකද බලන්න කැමති නැහැ. අපි අපි කැමති හැමදාම අම්මා වගේම දුවත් එකම හැම මොකක්ද ලක්ෂ වලට තමයි පෙට්සෝන තරුණ කම තරුණ සම් ඉතින් අපි කැමති නේ අම්මා වයසට ගිහිල්ලා කියලා ගන්න අම්මා දුව වගේම ඒකල යටින් අඩ තියෙන අම්මයි දුවයි සමාන කට්ටිය ඉන්නවනම් කරුණා කරලා එන්න අපිට ඇඩ්වර්ටයිස්මන්ට් එකට ෆොටෝ ඕනේ ඒ කට්ටිය සක්සෝන ගන්න කට්ටියනේ ඉතින් මුළු සම්පූර්ණ වෙළඳ ප්‍රචාරය කියලා කියන්නේ මවාපෑමක් ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ සම්පූර්ණ අද ලෝකේ වෙළඳාම ගෙනියන්නෙම වෙළඳ ප්‍රචාරය. සත්‍යින්නේ. ඇත්තටම ක්වොලිටි බඩු වලට වෙළඳ ප්‍රචාරෝනේ නැහැ. ප්‍රචාරයෙන් ගෙනියන්නේ මොකද මිනිස්සු ඒ තරම්ම ඇස් දෙක අදහන. Seeing is believing. ඉමේෂ විතර දන්නේ ඔය ඔය සබ්ජෙක්ට් එක දන්න හොඳම එක තමයි ඇඩ්වර්ටයිස්. උන් টොප් එකට ගන්න මිනිස්සු කොච්චර උනත් දුන්නොත් කන. අන්දලා දුන්නොත් කන. ඇත්තටම උන් තමයි ඒක හරියට වැඩ ගන්න. අපි හැමදාමත් ඒකට පහඳිනවා. අපිව ගන්න හැම ප්‍රොඩක්ට් එකෙම 120ක් ඇඩ්වර්ටයිස්මන්ට් අපි කරනවා. අඩු ගන්න. අපිට හරි ලාභයි බඩු හරි ලාභයි කියන්නේ. ලාභ නැහැ ඔය නිකන් සාමාන්‍ය කෙහෙල් කොලේ ඔතලා දෙනවනේ ඕකෙන් 150ට දෙන්න පුළුවන්. මේක නෑ පොලිතින් එක කොල්ලලා ලස්සන ඇඩ්වර්ටයිස් කරලා අපි එන්නේ ඉස්සෙල්ලා අපේ දරුවන්ට පෙන්නන ඔක්කොටම පෙන්නන අපිත් කන්ඩිෂන් කරලා තියෙනවා. නැත්තර වැඩි අපි දුක ජයග්‍රහණය කරා. ඒක තමයි මේ සාමූහික නිෂ්පාදන වල තියෙන ප්‍රචාරය. ඒ නිසා අපි දැනගන්න ඕනේ කියන තරම් ඔය ඔය යකා ඔය කියන තරම්ම කළු පාට නැහැ. නෑ ඒක අන්තිමට උදාහරණ ශූන්‍යයි කියලා තත්ත්වම කියන්නේ. ඒක අපිට කියනකොට හුස්ම ගන්න බෑ. උදාහරණ කියන මේක ශූන්‍යයි. ඔය කියන දැන් විද්‍යාඥයා හොයාගෙන තියෙන්නේ මේ මුළු ලෝකේ පේන දේවල් අල්ලන්න පුළුවන් දේවල් තියෙනවා. මුළු ලෝකයෙන් 104යි ඒ ටික තියෙන්නේ. ඒ 104 තමයි මුළු ලෝකෙම අවලා තියෙන. 126ක තියෙන dark matter. dark matter කියන එක කිසිම යන්ත්‍රයකට අහු වෙන්නේ නැහැ කියන්න බෑ. දැන් මේ විදිහට අහු වෙනවා. ඉතුරු 170ම dark energy ඕන දෙපාඩට පත් වෙන්න පුළුවන් තාම තියෙන ශක්තිමත්. මේක පේන්නේ නැහැ. ඔය පේන හතර තමයි අපි ඔය විශේෂත්ව සංඛ්‍යාවෙන්නේ ඊර්ෂ්‍යා කරන්නේ, ක්‍රෝධ කරන්නේ, මාන කරන්නේ. මුළු එකම දැක්කනම් 100ත් එක බලන මේ හතර ශූන්‍ය තමයි බුදුහාමුදුරුවෝ. විද්‍යාඥයෙක් කෙනා ඕනම කම්පියුටර් එක මිනිස්සේ 100ට 1ට වැඩි වැඩ ගන්නවා. මොන තරම් උදේ ඉඳලා වැඩ ගත්තත් කම්පියුටර් 100ට 1ට වැඩ ගන්නවා. ඉතින් අපි කම්පියුටර් සයන්ටිස්ට් කිව්වට ඌ 100ට 1ෙමුත් කැල්ලයි. හැම දෙයකම බුදුන් දැක්කා කියලා කියන්නේ උදාහරණේ චක්ක මුදපාදි ඥාන මුදපාදි කියලා පතසක් තිබුණයි කියලා ඉතින් මේක නොදැක්කනේ මේක දැක්කම මේක විනිවිදා ඉතින් ඇතුළට ගිහිල්ලා මේක මේ කොච්චර දේශ තිබ්බත් මේක ඇතුළේ නිතරම නලියන ගතිය අර විද්‍යාඥයා දැකපු ඉලෙක්ට්‍රෝනික තියෙන බලාකුළු ගතිය නැත්නම් අනිත්‍යත්වය වශයෙන් දැක්කා. ඒක මෙහෙම ස්පාසාවක් නැතුව සැලෙන දේ මොන සැපද? ඉදි වශයෙන් ගන්නු නම් තියෙනවා. ඒක සැපක් තියෙනවා. කළු සුදු තියෙනවා. මේක කඩන ගන්න එක පුංචාන්තර ගැමීක නිතරම සැලෙන. බුදුසසුන් හැමදාම කියන්නේ මේ චංචලකම්. චංචලකම්. චංචල කියන්නේ ස්පාසාවක්. චිත්තක්ෂණ දෙකක ස්පර්ශ කරනකොට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ වෙන එකක් නෙමෙයි. ඒක මේක දිහා ඝන සංඥාවෙන් බැලුවොත් දුක්ඛ සත්‍යයක් නෑ මේක ඇල්ලිය යුක්තයි. ඝන සංඥාතු කුඩු කරලා අංශු වශයෙන් විනිවිද බැලුවොත් මේක කියන්නේ කොයි එකෙත් තියෙන අංශු ටිකක්. ශක්ති ටිකක්. මේ ශක්ති ස්පර්ශ වෙලා නෑ. රෙස්ට් එකක් නෙමෙයි. ඉතරම පෙළෙන තවන ගැතියක්. මේක දැක්කට පස්සේ අපි මොන සබහා මොන දුක්හම ඔය මට්ටම ඉක්මවන්නේ නෑ. පොහොසතයි දුප්පතයි ගෑණිය මිනිහයි පිරිපුත් සම්පදාය සාමනීරේ පැවිදි වන මේක දැක්කම ගහපා දෙන්න දෙයක් මේ කැලේ මගේ කියා ගන්න දෙයක් නැහැ කොහේ බැලුවත් සුඛයක් තියෙනවා අනිත්‍ය දෙයක් තියෙනවා අනිත්‍ය දෙයක් තියෙනවා එහෙනම් පාවිච්චි කරලා දෝෂයක් නැහැ වින් විද්ද දැසලේ මේ ඊමේල් එකක් යනවා ලොකු ආමර කෙනෙක් ගාමිනු පොඩි ආමර කෙනෙක් කනවා ස්වාමීන් වහන්සේ ඊමේල් අරින එක සංඝ විනයට කැපද ලොකු ආමර කියනවා ඒකට ඇලෙන්නේ නැති තාක්කල් කැපයි පොඩ්ඩම කියනවා. විශේෂලට ඇලෙන්නේ නැති තාක්කල් කැපයි කියලා හැම සංඛ්‍යාවකම කම්පියුටර් වලට ඒවලා තියෙනවා. කවුරු ඒවලා තියෙනවද දන්නේ නැහැ. ඊමේල් ලැබියත් කමන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. ඒක මේක පාවිච්චි කරලා දෝෂයක්. මේක මගේමයි කිසි කෙනෙක් අල්ලන්න දෙන්න එපා. මේක අරකන්න එකක් කියන්නේ කිව්ව ගමන් ඉතින් මේකෙන් ඊර්ෂ්‍යා කෝපනා රණ්ඩු කරුවල් තෝ වරපල කියන්න පටන් ඒක නැති කරන්න බුදුරජාණන් වහන්සේ දෙන විකල්පයක් තමයි මේක මේක වශයෙන්ම දැඩිසේ හදාගන්න යන්නේ. ඒකත් නැත්නම් පටවිය ආපෝතේජ වශයෙන් ගන්න. ඒකෙන් ගත්තට පස්සේ අයිති කාර්යයක් නැහැ. ඒක බාහිර පටවිය ධාතු අභ්‍යන්තර පටවිය ධාතු දෙකම පටවිය ධාතු තමයි. නිසා මේක මේක හරි අමාරුයි ඩීල් කරන්න මොකද හේතුව අපි ඉන්නේ අර නිත්‍ය සංඥා නිසා ඒකට තද බල පහරක් වදිනවා. අපි මේ දීලා තියෙන නම්වන අපි කටපාඩම් කරන හිටපු ලයිස්තු සේරම පච වෙනවා. නැත්නම් එහෙම කොටු කරන්න දෙයක් මේ ලෝකේ නැහැ. ඉස්කෝලේ යන කාලේ අපිට ආවර්ත වගු පෙන්වන්නේ. මේ ගුල්ලම දැන් කියනවා එහෙම කොටු කරන්න බෑ කියලා. එක අංශුවක් එක කොටුවට කරනවා ඒක අනිත් එක බවට පත් වෙන්න පුළුවන්. ඒක පරිවර්තන වෙන්නේ ඔච්චර මේකක් වෙන්නේ. හයිඩ්‍රජන් හීලියම් පරිවර්තනය. ඉස්සර හයිඩ්‍රජන් එක කොටුවක හීලියම් එක කොටුවක. එහෙම තුන අපිට ඉරෙලි එන්න විදිහ නැහැ. දැන් කියනවා එක తాවකාලික තත්ත්වයක් අරගෙන මෙයා මේ කොටුවේ හිර වුණාට ඊගාචිත්තක්ෂණේ මේ මේ කොටුවට යන්න පුළුවන්. හීන වෙලා හෝ උච්ච වෙලා යන්න පුළුවන්. ඒක නිසා දැන් භෞතික විද්‍යාව මේක මිනිහෙක් මේ ළඟදී තියෙන ලංකාවේ විද්‍යාඥයෙක් භෞතික විද්‍යාවේ සීමාවක් තියෙනවා. රසායන විද්‍යාවේ සීමාවක් තියෙනවා. ජීව විද්‍යාවේ සීමා ඒකත් එක එක සීමා කියනවා. ඒකනිල ඒගොල්ලෝ දිගට මේක දිගේ හොයාගෙන ගියා භෞතික විද්‍යාව කෙලවරටම ගියාට පස්සේ දැනගත්ත භෞතික විද්‍යාවට අනන්‍ය වූ පෞද්ගලික ලක්ෂණ තේරම අභියෝගයට ලක් වෙලා වෙනස් වෙන සුළුයි කියන එක විතරක් ඉස්තිර වෙලා තියෙනවා. ජීව විද්‍යාව ජීව විද්‍යාවට අනන්‍යතාවය සඳහා තිබුණ සෑම දෙයක්ම අභියෝගයටපත් වෙලා ජීව විද්‍යාවත් වෙනස් වෙන සුළුයි කියවට පස්සේ දැන් භෞතික විද්‍යාවෙන් ජීව විද්‍යාව වෙනසක් නැහැ. දෙකේම තියෙන පෙරලෙනවා කියන එක විතරයි. පෙරලි. ඉස්තර ජීව විද්‍යාව විද්‍යාඥයාට භෞතික විද්‍යාව විද්‍යාඥය ගහගන්න. මේ විශේෂ ඉස්තමිනයි මේ. පොදු ලක්ෂණය බලන දෙකේම තියෙන පෙරලි. ඉතින් දැන් මේගොල්ලෝ දාගෙන දැන් හැම විදිහකට කියලා බලන්න අලුත් අලුත් ප්‍රොෆෙසර්ස්ලායි ඩිපාර්ට්මන්ට්ස්ලායි කිල්ලෝරක් හැමේව දාලා අඳුර ගන්නකොට හැම එකකටම කෙලවර වෙලා තියෙන මේ සියල්ලම අනිත්‍ය බව කරනම් නිට්ටය. ඉතින් බුදුහාමර පැත්ත කරලා hina වෙලා බලන උඹලා අවුරුදු 100ක් කෙල් කෙලලා දැන් හැවිලා තියෙන්නේ පොදු ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ ගිය ගමන් අනිත්‍යත් එනවා. මතුවීමමයි පොදු ලක්ෂණ කියලා කියන්නේ. මොනම දෙයක්වත් නැහැ. ඒකෙන් ඒ ඒ ධර්මතාවයට අහු වෙන්නේ නැති දෙයක් ලෝකේ නැහැ. සබ්බන් කියලා ගත්තත් ඒකත්ත කියලා ගත්තත් ඔක්කොගෙම තියෙන මේක පද පෙරලි පෙරලි මේ පෙරලි කියන මොකට ගහපාදීවා මොකට ගහපන්නේ ආමුදේ අයිය දිනුම අයිය ගන්නකො කියලා නිකන් හිටපුවාම ගත්ත දෙයට හම්බෙන දෙයක්වත් නැහැ දුන්න මිනිහට පස්සේ නැති වෙන දෙයක්වත් නැහැ ඊගාව චිත්තක්ෂණයට සම්පූර්ණ වෙන නඩුවක් ඊගාව චිත්තක්ෂණය තව වෙනනවා අර අල්ලගන්න නැති මිනිහා විවේක නිසිතව ඉන්නවා අල්ලගත්ත එක ටෙන්ෂන් එකේ ඒ තමයි අල්ලගත්තේ ඔප්පු කරන්නේ බෑ ඉතින් ටෙන්ෂන් නෑ ඉතින් මම කියන පදනම මේක බලපු ගමන් ප්‍රශ්නේම අහුවෙලානේ අපි. මේ පද්ධතිය බලන්නේ කියලා මම ඉස්තර වෙලා නෑනේ මෙතන. බලන මමත් වගේ බැහැ පැහැෙන බුගජ දාන බුබුලක් විතරයි. ඉතින් මොකට යෝග පිළිබඳව අපි වාර්තාක්තන දෙන්නද? දෙන්න හදනකොට මම ඉස්තර වෙලා මේ ප්‍රශ්නේ නගින්නේම සාසත දිට්ඨිය තුලින්. ඒක ප්‍රශ්න දිහා බලනකොටම තේරෙනවා ඒකෙමුත් අපි ලකුණු ගන්නවා. මේ පැහැෙන ගොජ දාන මුට්ටියමුත් අනිත්‍යතාවම ලකුණු ගන්න පුළුවන්. සෝ මධ්‍යම ප්‍රතිපදාව ඇල්ලුවාට ඕක අල්ලන්නේ. මධ්‍යම ප්‍රතිපදාව අමාරුවෙන් ඇසිලෙක් ඇසිමිලේට් කරලා මම කියා ගන්න යනවා කියපු ගම එයාට මධ්‍යම ප්‍රතිපදාව නැහැ මට තියෙනවා කියලා ඔන්න අලුත් වෙනම මාන්නයක් වෙන පණිවාවක්. එතෙන්දී බුදුරජාණන්සේ ප්‍රශ්න ගන්නෑ. මුල පෙන්නලා දෙනවා ප්‍රශ්න කොහෙන්ද එන්නේ බලන්න. එන්නේ පැහැෙන මුට්ටිය බලන්නේ ඉන්නවා කියලා. ඉතින් එතකොටම බොරුවනේ. පැහැෙන මුට්ටිය පරිබාහිරයි නේද? ඒකත් ඇත්තට වෙන්නේ නැහැ. උබත් ඔය පැහැෙන කුර්තිය ඒක වෙන බුලක් විතරයි. උදේ ප්‍රශ්නේ ඊගා චිත්තක්ෂණය වෙන ප්‍රශ්න. වෙන මිනිහෙක්. ඒ විදිහට බලන්න ඒ වගේ එනකොට බුදුරජාණන් හරියට ගෙනගෙන ඔබ සීමා පැනලා තියෙන්නේ. ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන බේස් එක වැඩි ඔය ප්‍රශ්නේ ගත්තොත් මාත් කොටුයි. දැන් මම ප්‍රශ්නේ ගන්නෑ. උසාවියට ගන්නෑ. නෑ බබුලෝ ගෙනියලා තිබුණා අද්දරට ගෙනියලා තිබුණා. ඒ නිසා ඇල්ලුවා බුදුහාමර හැම පැත්තෙම ත්‍රිකෝටික චතුස්කෝටික ප්‍රශ්න ගෙනාවා. මොකද මේ ප්‍රශ්න ගන්නෙ නෑ උසාවියට ගත්ත ගමන් මම ওই මෝඩකමට අහු වෙනවා. ප්‍රශ්න විග්‍රහ කරලා බලන්න. කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට කෑ ගහන මේගොල්ලෝ බුදුහාමුදුරනේ මගාරිනවා කට්ටිපයින්නවා අමරාවික්කේපවාදී කියලා ආන්දාගේ ප්‍රතිපත්තිය. එන ආන්දා නෙවෙයි. රත්නේ ගත්තොත් කොටු වෙනවා. ඒක මේ මේ අර කොටියගේ දෙල්ලමක් තියෙනවා කොටියට වෙන් කියලා පස්සේ හැඩයක් ආර එලවනවා පිටින්. එනකොට කොටියා දන්නවලු මුන්ට වැඩක් දෙන්න ඕන කොටියා ඉන්නේ මාරාන්ති කියලා. ඌ අතේන් කරකිලා ආයෙනවලු මෙතෙන්. ආවට පස්සේ දැන් දඩයකාරේ පිටිපස්සේ කොටියයි. දඩයකාර හත්ති පිඹගෙන යනකොට මේ පිටිපස්සේ කියලා පැනපුවාම ආ කොටියගේ මහරාන්තික අවස්ථාව ඉවරයි. නිසා දඩයකාරයා කොටිය වශයෙන් ඉලවනකොට පස්සත් බලබල යන්නේ මොකද අයියා කරකිලා ඌට ඉන්නේ ඒ වෙලාවේදී දෙන්නම්. කෙලින් දුවනවා නම් දඩයකාරයා ඇත්ත. ඌ වරිසඳ වල් ලූප් එකක් ගාලා පිටිපස්සෙන් ආවොත් කතා දෙකක්. වංචනික ධර්ම වැඩ කරන්නේ ඒවා.